මෙරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත කාරුණික පින්වත්නි සමත විපස්සනා භාවනාව පිළිබඳව කෙරෙන සදහම් කතිකාවතේ අදත් එක දහම් කොටසක් දහම් පරයායක් සාකච්ඡා කරන්නට තමයි අපි හැම දෙනාගෙම මේ සෝදානම පසුගිය දවසේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කරා එළඹීම සම්බන්ධව අපි කතා කළා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් කමඨහනක් අරගන්නේ කොහොමද? ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමන් කෙරෙහි ශ්‍රිත මුදු මුලක් කරගෙන මෛත්‍රී කරුණා උපදවාගෙන චාරිත්‍රානුකූලව ඒ කමඨහන ඉල්ලීම දක්වා එන පිළිවෙල අපි කතා කළා. ඒ උතුමන් වහන්සේගෙන් කමඨහනක් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතය පාවා දෙන්න නැත්නම් ආත්මය පාවා දෙන්න කියන කාරණේ තමයි අපි අවසනයේදී කතා කළේ. එතනදී ආත්ම භාවය කියලා කිව්වේ ජීවිතය කියලා කිව්වේ අපේ මේ දිරලා බිඳිලා කුණු වෙලා යන මේ කුණු කය ගැන නෙවෙයි කිව්වේ. ජීවිතේන්ද්‍රිය ගැන කතා කළේ. එතකොට අපේ సంతාන තුල තියෙනවා දැන් මේ යෝගාවචරයක් වෙනකොට ඔය ජීවිතේ පාවා දෙන මොහොත වෙනකොට සීලයක පිහිටලා ඉන්නේ. මේ වගේම මෛත්‍රී කරුණාදී ගුණධම් පුරලා තියෙන්නේ. පින්කම් කරලා තියෙන්නේ. දන් දෙන්නේ නැතුව සිල් ගන්න නැතුව වෙන ಗುಣපිලිවෙත් පුරන්නේ නැතුව භාවනා කරන අය නැහැ. කවුරු හරි කියනවා නම් එහෙම භාවනාවට එනවා කියලා ඒක වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එනිසා දන් දෙන, සිල් ගන්න, ಗುಣපිලිවෙත් පුරන කෙනාම තමයි භාවනාවට එන්නේ. ඉතින් සමහර වෙලාවට දන් දෙන්නේ නැති සිල් ගන්න නැති මොකවත්ම කරන්නේ නැති අයත් භාවනා කරනවා වගේ පේන්න පුළුවන්. නමුත් ඒ අය මේ බුදුදහමේ භාවනාවක් නෙවෙයි කරන්නේ. එතකොට ඒක බුදුදහමේ භාවනාවක් වගේ වෙන්නත් පුළුවන්. හැබැයි ඒක පිළිවෙලින් අනුපිළිවෙල ශික්ෂාවෙන් හික්මන හික්මීමක් නෙවෙයි. දන් දෙන්නේ නැති කෙනා, සිල් ගන්නේ නැති කෙනා කවදාවත් එතනින් ඉහළ තියෙන භාවනා කියන ಗುಣධර්මයට එන්නේ නැහැ. ඒක සමහර වෙලාවට වංචාවක්. ඒ කියන්නේ පුද්ගලයාත් වංචා, තමන්ගේ සිතම වංචා කරනවා වෙන්න පුළුවන්. මම භාවනා කරනවා කියලා. දන් දෙන්න ලෝභයි. බුද්ධ උපස්ථානයක් කරන්න සද්ධාවක් නැහැ. බෝධි උපස්ථානයක් කරන්න සද්ධාාවක් නැහැ. සිල්වතෙකුට ගුණවතෙකුට දන් හැන්දක් පූජා කරන්නත් සිත් නැමෙන්නේ නැහැ. ඊළඟට ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් වැළකෙන්න සිත් නැමෙන්නේත් නැහැ. හැබැයි සමත විපස්සනා වඩන්න සිත් නැමෙනවා කියනවා. ඒක වෙන්න බැරි දෙයක්. ඒක ඔහුගේ සිතම ඔහු වංචා කර ගැනීමක්. ඔහුගේ යම් යම් අදහස් මුදුන්පත් කරගන්න සමහර වෙලාවට මේ ධර්මය භාවිතා කිරීමක්. ගොඩක් අය එහෙම ඉන්නවා සමහර වෙලාවට. දන් දෙන්න සිත් නැමෙන්නේ නැහැ. හරි ලෝභ සහගතයි. හැබැයි ඒ දන් නොදෙන එකට ධර්මයෙන්ම හේතු ඉදිරිපත් කරනවා. බුද්ධ වන්දනා කරන්නේ නැහැ. සද්ධාව නැහැ හිතේ චුට්ටක්වත්. හැබැයි මේ බුද්ධ වන්දනා නොකරන එකට හේතු ධර්මයෙන් ඉදිරිපත් කරනවා. අපි ඔය ආමිසය මෙහෙමයි කියලා. ඒවට අර ගරහන ඒ වාගේ වර තමන්ටම වංචා කර ගැනීමක් කරන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න දන් දෙන බුද්ධ උපස්ථාන කරන වැඩිහිටියන්ට මව්පියන්ට ගෞරව කරන ඒ ಗುಣ පිළිවෙත් පුරන సంతානයක තමයි මේ උතුම් භාවනාව පිහිටන්නේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරා එළඹිලා කමටහන් ගන්න කෙනා ගේ సంతානය ඔන්න ඔය වාගේ ಗುಣදහම් වලින් පිරීලා තියෙන්නේ. අන්නේ ಗುಣනුවණින් සුවඳවත් වුණු సంతානය තමයි ආත්මය තමයි ජීවිත ඉන්ද්‍රිය තමයි බුදුරජාණන් වහන්සේට පාවා දෙන්නේ. එතකොට මේ ජීවිතේන්ද්‍රිය බුදුරජාණන් වහන්සේට පාවා දීලා පූර්ණ අධ්‍යාශයෙන් හා පූර්ණ අදිමුක්තියෙන් යුක්තව තමයි ආචාර්යයන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලන්නත් ඕනේ භාවනාව පටන් ගන්නත් ඕනේ ආත්ම භාවය පාවා දෙන්නත් ඕනේ ඔය කියන පූර්ණ අධ්‍යාශය හා පූර්ණ අදිමුක්තිය කියන දෙකෙන් එක විශේෂයෙන්ම අපි ඉදිරියේදී කතා කරනවා යෝගාවචරයේකට ඔය කියන ධර්මතා දෙක මනසේ තියෙන්න ඕනේ. ගහක අරටුවක් වාගේ ගහ වැටෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව තියෙන්නේ ගහේ අරටුව හින්දා. ඒ වාගේ ගහක මුදුන් මුල ගහක අරටුව වාගේ තමයි යෝගාවචරයෙකුගේ ඔය පූර්ණ අධ්‍යාශයයි පූර්ණ අදිමුක්තියයි කියන ධර්මතා දෙක. අපි ඉදිරියේදී ඒවා කතා කරමු. බුදුරජාණන් වහන්සේට ආත්ම භාවය පාවා දෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි වනවදුළු වලට වැදිලා භාවනා කරනකොට යම් යම් භාවනාවට බාධා කර අරමුණු ඉදිරිපත් වෙනකොට ඒවා ඉදිරියේ නොසැලී ස්ථීරව පිහිටා සිටින්නට අපට බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කිරීම උපකාර වෙනවා. හිතන්නකෝ භාවනා කරනකොට කවුරු හරි අමනුෂ්‍යයෙකුගෙන් බාධා එනවා. ඒ අමනුෂ්‍යයෙකුගෙන් බාධා එන වෙලාවේදී දැන් අපේ මේ ජීවිතය අපේ මේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා කරලා තියෙන්නේ. එතකොට අපට රකින්න දෙයක් නැහැ. දැන් ජීවිතේ රකින්න තිබ්බොත් රකින්න එක දෙයක් හරි තිබ්බොත් භාවනා කරගෙන යනකොට ඒක බාධාවක්. නිසා Tamanට රකින්න ති හැමදේම අතහැරලා වනවදුලකට යනකොට මේ ගිහි ගෙවල් වල ඉඳගෙන අර ඉඳලා හිටලා භාවනා කරන යෝගයක් ගැන නෙවෙයි මේ කියන්නේ. සියල්ල අතහැර දාලා පාත්‍ර සිවුරු අරගෙන වනවඳුලක් ඇතුළට ගල් ගුහාවක් ඇතුළට කැලයක් ඇතුළට ගිහිල්ලා භාවනා කරන යෝගාවචරයෙක් ගැන. තෙවැනි යෝගාවචරයෙකුට රකින්න කියලා දෙයක් නැහැ. හැබැයි තමන්ගේ ජීවිතේ රකින්න ඉතුරු වුණොත්. එතකොට ඒකත් බාධාවක්. මේක රැකගන්න, මේක පරිස්සම් කරගන්න, කල්පනා කරන්න වෙනවා. ආරක්ෂා විධිවිධාන හදාගන්න වෙනවා. ඉතින් ඒක භාවනාවට, යෝග කර්මයට බාධාවක් වෙනවා. ඒ නිසා තමයි යෝගාවචරය ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට පාවා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේටත් ඒක පාවා දුන්නාම පූජා කළාම Tamanට රකින්න ජීවිතේවත් නැහැ. එකත් බුද්ධ සන්තකයක්. එතකොට මොන විදිහේ අරමුණක් ඉදිරිපත් වුණත් නොසැලී භාවනා කර්මස්ථානයේහි නියැලෙන්න පුළුවන්. ඒක හරියට උදාහරණයක් දක්වනවා හොඳ වටිනා කසී සලුවක් හම්බුනහම ඔය කසී සලුව ගොඩාක් වටිනා හින්දා ඕක මීයේ කෑවොත් එහෙම නැත්නම් කවුරු හරි හොරකම් කළොත් එහෙම නැත්නම් ඔය කසී සලුව කොහේ හරි පැටලිලා ඉරුණොත් පුදුම දුකක් හටගන්නවා. ඒයි වටිනා සලුවක් විනාශ වෙන හින්දා. හැබැයි ඕකේ ආලය අතහැරලා ඕක සිවුරු නැති ස්වාමින් වහන්සේ නමකට සිවුරක් කරන්න පූජා කරනවා. ඊට පස්සේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහම උන්වහන්සේ ඒක සිවුර මහන්න කෑලි කෑලි වලට ඉරනවා. ඒ ඉරනකොට සොම්නසක් සතුටක්ම හට ගන්නවා. පළමුවෙන් අර තමන්ගේ අයිතියේ තිබ්බු නිසා ඒක ඉරෙනකොට දුකක් හටගත්තා. හැබැයි දැන් අචීවරට ඒ කියන්නේ සිවුරු නැති ස්වාමීන් වහන්සේ නමකට ඒක පූජා කළා. උන්වහන්සේ සිවුරු මහන්නේ ඒක අපි ඉස්සරහ ඉරනකොට පුදුම සතුටක් ඇති වෙනවා. අන්න ඒ වාගේ. බුදුරජාණන් වහන්සේට මේ ආත්ම භාවය පාවා දුන්නාම ඒකට කරදරයක් වුණා කියලා ඒකට මොනවා හරි දෙයක් ඉදිරිපත් වුණා කියලා අපට දුකක් ඇති වෙන්නේ නැහැ. මං ගිය වැඩසටහනේදී කිව්වා බුදුරජාණන් වහන්සේට එළවන ලද භික්ෂාවට අර කිසි කෙනෙකුට අනතුරු කරන්න බෑ කියලා. ඒ නිසා අවංකවම බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතය පූජා කළොත් ඒ ජීවිතයට කාටවත් අනතුරක් කරන්න බෑ. කර්ම ශක්තියෙන් ඊළඟට ආවිෂය ඉවර වෙලා එහෙම නැත්නම් ජීවිතේ ඒ ආයු සංස්කාර ඉවර වෙලා කර්ම ශක්තිය ඉවර වෙලා ওই දෙකම ඉවර වෙලා මැරෙන්න පුළුවන්. හැබැයි අතරතුර එන උපච්ඡේදක මරණයකටපත් වෙන ප්‍රවණතාවය ගොඩාක් අඩුයි බුදුරජාණන් වහන්සේට අවංකවම ජීවිතේ පූජා කරපු කෙනාගේ. මොකද බුද්ධ සන්තකේට කාටවත් අනතුරක් කරන්න බැරි හින්දා. ඊළඟට බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්නේ නැත්නම් ආචාර්යයන් වහන්සේටත් ජීවිතේ පූජා කරන්න පුළුවන්. සමහර අය ආචාර්යයන් වහන්සේට පූජා කරන ආත්ම භාවය පාවා දෙනවා. සමහර අය බුදුරජාණන් වහන්සේට පාවා දෙනවා. සමහර අය බුදුරජාණන් වහන්සේටයි ආචාර්යයන් වහන්සේටයි දෙන දෙතැනටම ආත්ම භාවය පාවා දෙනවා. එතකොට ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පාවා දෙනකොට ඉමහම් බන්තේ අත්භාවං තුම්හාකම් පරිච්ඡජාමි කියලා ස්වාමීනි මගේ ආත්ම භාවය ඔබ වහන්සේට පරිත්‍යාග කරමි කියලා ආත්ම භාවය ආචාර්යයන් වහන්සේට පාවා දෙනවා පූජා කරනවා ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පාවා දෙන්නේ ආචාර්යයන් වහන්සේට ජීවිතයේ ආත්ම භාවය පාවා දුන්නාම ඒ ආත්මය Tamange මේ ජීවිතය ආචාර්යයන් වහන්සේට අයිති එකක් වෙනවා. ඊට පස්සේ ජීවිතය පිළිබඳ තීන්දුව තීරණ ගැනීම ආචාර්යයන් වහන්සේටයි බාර වෙන්නේ. එතකොට වාසි දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ආචාර්යයන් වහන්සේ ආමිසයෙන් සංග්‍රහ කරනවා. එකක් තමයි ආචාර්යයන් වහන්සේ ධර්මයෙන් සංග්‍රහ කරනවා. ආමිෂයයි ධර්මයයි කියන මේ දිවිදාකාර වූ සංග්‍රහ ලබනවා ආචාර්යයන් වහන්සේට ජීවිතය පාවා දුන්නාම දැන් එහෙම ජීවිතය පාවා නොදුන්නාම එයා එයාට අයිති පැවතුම් ඇති කෙනෙක් වෙනවා. එයා මොනවද කරන්නේ කියන එක එයා තමයි තීරණය කරන්නේ. එතකොට ආචාර්යයන් වහන්සේට එයා සමහර විට කරන දේවල් කරන්න එපා කියලා තරවටු කරන්න කරන වරදකදී අවවාද අනුශාසනා කරන්න, සැර කරන්න, වැරදි මාර්ගයකින් අරගෙන නිවැරදි මාර්ගයේ පිහිටවන්න ආචාර්යයන් වහන්සේට නොහැකි වෙනවා. අර තමාම තමාගේ වසඟෙහි තමම් ජීවත් වෙන කෙනෙකුට. හැබැයි ආචාර්යයන් වහන්සේට ජීවිතේ පාවා දුන්නු කෙනෙකුට අර ආචාර්යයන් වහන්සේට අයිති පැවති පැවැත්මක් තියෙන නිසා උන්වහන්සේට කැමති තැනක ඒ පුද්ගලයාම යොදවන්න පුළුවන්. මේ කියන්නේ මේ විශේෂයෙන්ම මේ කතාව දේශනා කරන්නේ වික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගෙන. ඔය ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට අන්තේවාසික ගෝලයෝ අතවැසියෝ ආත්මභාවය පාවා දෙන්න ඕනේ. ඕක භාවනා කරනකොට විතරක් නෙවෙයි. ස්වාමීන් වහන්සේලා නම් මහාන වෙලා මුළු සාමණේර කාලෙම උපාධ්‍යයන් වහන්සේට ජීවිතේ පාවා දෙන්න ඕනේ. ඊළඟට උපසම්පදා වෙලත් වස් පහක් යනකම් ආචාර්යයන් වහන්සේ නමක් ගාව හරි උපාධ්‍යයන් වහන්සේ ගාව හරි නිස සමාදන් වෙලා උන්වහන්සේට ජීවිතේ පූජා කරලා ඉන්න ඕනේ. එතකොට දැන් ඔය සාමණේර කාලෙත් ඒ වගේ උපසම්පදාවෙන් වස් පහක් යනකුණොත් කියන මේ කාලය තුල ගුරුවරයාට ජීවිතේ පූජා කරලා ඉන්නකොට හැමදේම ගුරුවරයාගෙන් අහලා තමයි කරන්න ඕනේ. කෙස් ටික බා ගන්නත් ගුරුවරයාගෙන් වැඳලා ඒකට කේස මස්සුන් ඕහාරණත්තාය පරිපුච්ඡාමි කියලා කෙස් රැවුල් බෑම සඳහා ਵਿਚාරමි කියලා උපාධ්‍යයන් වහන්සේ ගාවට ගිහිල්ලා පත්කඩිය දාලා වැඳලා කෙස් බාන්න අවසර ගන්න ඕන. නක චින්දනත්තාය පරිපුච්ඡාමි කියලා නියපොතු කපන්නත් අවසර ගන්න ඕනේ. ඊළඟට චීවර දෝවනත්තාය පරිපුච්ඡාමි කියලා සිවුරු හොදන්නත් අවසර ගන්න ඕනේ. ඊළඟට කුටියේ පිච්චියක ඇණයක් ගහනවා නම් ඒකටත් අවසර ගන්න ඕනේ. ඊළඟට ඇඳ කුටියේ තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට දානවා නම් ඒත් අවසරයක් ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට කොහෙට හරි ආරණ්‍යයෙන් එළියට යනවා නම් ඒත් ආචාර්යයන් වහන්සේගෙන් අවසරයක් ගන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ස්වාමින් වහන්සේ නමක් මොනවා හරි පරිස්කාරයක් දුන්නොත් ඒත් ඒක ගන්න ආචාර්යයන් වහන්සේගෙන් අවසර ගන්න ඕනේ. ආචාර්යයන් වහන්සේගේ අවසර නැතුව වෙන කිසිම භික්ෂුවක් දෙන දෙයක් ගන්න බෑ. ඊළඟට වෙන කිසිම භික්ෂුවකට දෙයක් දෙන්නත් බෑ ආචාර්යයන් වහන්සේගෙන් අවසර නැතුව. ඊළඟට කාගේවත් අවවාද අනුශාසනා ලබන්නත් බෑ ආචාර්යයන් වහන්සේගෙන් අවසර නැතුව. ඊළඟට Tamanට ඕන ඕන විදිහට කිසිම දෙයක් කරන්න බෑ ආචාර්යයන් වහන්සේගෙන් අවසර නැතුව මම මේ කියන දේශනා කරන්නේ මේ පැවිදි ජීවිතේ බුදුරජාණන් වහන්සේ මේ ආචාර්ය අන්තේවාසික එවැගේම උපාද්‍ය මේ අතවැසියන්ගේ මේ සම්බන්ධතාවය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ පැවිද්ද අනුදැන වදාරලා තියෙන්නේ තනිකරම නිවන් දකින්නනේ. බුදුරජාණන් වහන්සේ ශාසනය ඇති කළේ සංසාරයෙන් එතර වෙන්නනේ. ඉතින් එතකොට මේ පැවිදි ජීවිතය කියන්නේ තනිකරම යෝගාවචර ජීවිතයක් ඉතින්. සෑම කුලපුත්‍රයෙක්ම බුදු සසුනේ මහාන වෙන්නේ නිවන් දකින්නට. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා නේ මහාන වෙන්නේ. එනිසා නිවන් දකින්නට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා පදහා බුදුරජාණන් වහන්සේගේ මේ පැනවීම වතපිළිවෙත මේ හැමදේම තියෙන්නේ නිවන් අරමුණු කරගෙන. එතකොට ඒ වාගෙන් යෝගාවචර ජීවිතයකට ගිහි යෝගාවචරයකට උනත් ඒ වාගෙන් ගත යුතු කොටසක් තියෙනවා. ඒ ගත යුතු කොටස ගන්න ඕනේ. ඒ නිසා මේ උපාධ්‍යයන් වහන්සේගෙන් අහලා තමයි සාමණේර ස්වාමීන් වහන්සේලා හැමදේම කරන්න ඕනේ. කතාවට කියන්නේ උපාධ්‍යයන් වහන්සේගේ සිවුරු කොනේ එල්ලිලා ඉන්න ඕනේ කියලා. පින්නපාත යනකොට පිටිපස්සේ යන්න ඕනේ. ඊළඟට උපාධ්‍යයන් වහන්සේට සියලු වතපිළිවෙත කරන්න ඕනේ. උපාධ්‍යයන් වහන්සේගෙන් අහන්න නැතුව වෙන තැනක නිදිය ගන්න යන්න බෑ. මේ විදිහට හැමදේම පාද්‍යයන් වහන්සේගෙන් අහලා කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් දඩුවම් තියෙනවා. වැලි දඩුවම් වත තියෙනවා. ඒ වගේම තව එක එක වතපිළිවෙත් දඩුවම් තියෙනවා. දැන් මමත් මටත් මතකයි සාමණේර කාලේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහන්න නැතුව කුටිය ඇඳ එළියට දැම්මා. කුටිය අස්පස් කරන්න හිතිලා මම උඩ ගල්ලෙනක හිටියේ ලොකු සාංශ පල්ලහැ ගල්ලෙනේ හිටියේ. විශ්වාසයේ පල්ලහැට ගොඩක් දුර බහලා යන්න ඕනේ. ඒ නිසා දේ දාන වළඳලා ඇවිල්ලා ලොකු ශාංශකෙන් අහන්න බැරි වුණා. නමුත් ශාංශ උඩට එන්න ඉස්සර වෙලා ආපහු ඇඳ ඇතුළට දාන්නම් කියලා එළියට ඇඳ දාලා කුටිය අතු ගෑවා. ඉතින් කොහොම නමුත් ලොකු ශාමින්හන්සේ උඩට ආවා අතු ගගා ඉන්න වෙලාවේ. ඉතින් දැක්ක ඇඳ එළියට දාලා තියෙනවා ශාමින්හන්සේගේ අවසර නැතුව. ඊට පස්සේ ඒකට ඉතින් ස්වාමීන් වහන්සේ දොස් කිව්වා. දොස් කියලා දුන්නු දඩුවම තමයි ඇඳත් ඔස්සගෙන බෝධින් වහන්සේ වටේ රවුන්ඩ් 10ක් කරකිලා තමයි ආපහු ගෙනල්ලා ඇඳ කුටි ඇතුළට දාන්න අනුදැනව දාලේ. ඉතින් බෝධිය තියෙන්නේ තවත් උඩ. බෝධියට තවත් පඩි ගණනාවක් නැගෙන පඩි පෙළ දෙක තුනක් නැගෙන යන්න ඕනේ බෝධිය තියෙන තැනට. ඉතින් අර උඩ ගලක් තියෙනවා. ඒ ගල උඩට ගිහපුවාම ඈත පේනවා මේ මිනිස්සු වෙනවද නැද්ද කියලා. මිනිස්සු වෙනවා නම් ලොකු වැවක් තියෙනවා වැව් බන්ට් එකෙන් ඇවිල්ලා තමයි සේනාසනෙට එන්න ඕනේ. ඉතින් උඩ ගලට වෙලා ඉඳගෙන බලාගෙන ඉඳලා අර කවුරුවත් එන්නේ නැති වෙලාවක් බලලා ඉතින් ඇඳත් ඔස්සගෙන බෝධින් වහන්සේ ගාවට ගිහිලා රවුන් 10ක් කැරකිලා ඊට පස්සේ ආපහු ඇඳගෙනල්ලා කුටියෙන් කියලා පස්සේ ගිහින් පත්කරේ දාලා වැඳලා සමාව අරගෙන ආපහු නිස සමාදන් වුණා. කියන්නේ ආපහු තමන්ගේ ජීවිතයේ උපාධ්‍යයන් වහන්සේට පාවා දුන්න එක කැඩුනා. උපාධ්‍යයන් වහන්සේගෙන් අහන්න නැතුව මට ඕන දෙයක් කරපු ගාම්ම අර උපාධ්‍යයන් වහන්සේගේ නිස කැඩෙනවා. නිස කියලා කියන්නේ මෙන්න මේ ජීවිතේ පාවා දීම කැඩෙනවා. ආපහු නිස සමාදන් වුණා දඩුවම විඳලා. එතකොට මෙන්න මේ ආචාර්යයන් වහන්සේට තමන්ගේ ජීවිතේ පාවා දෙන්නේ එතකොට උන්වහන්සේට ඊටාම පහසුයි මේ යෝගාවචරය නැත්තම් ගෝලයා අතවැසියව නිවන් මගේ පුරුදු පුහුණු කරන්න. අවවාද දෙන්න පුළුවන්. සැරවැර කරන්න පුළුවන්. ඉතින් ඒක ලැබෙනවා. ඒ වගේම තමයි එතකොට දැන් තමන් කියන කියන විදිහට තමන්ගේ වසඟෙහි ඉන්න තමන්ට ජීවිතේ පූජා කරලා ඉන්න ගෝලයට අතවැසියට ආචාර්යයන් වහන්සේ ආමිෂයෙන් සංග්‍රහ කරනවා. තමන් වහන්සේට මොනවා හරි හොඳ දෙයක් ලැබුණොත් ඒක ගෝලයට දෙනවා. එතකොට තමන් වහන්සේට පින්න පාතේ හොඳට හම්බුනොත් ඒක අර තාත්තා කෙනෙක් වාගේ ගෙනල්ලා ගෝලයට දෙනවා. ඒ විදිහට තමන් වහන්සේගෙන් ගුරුවරයාගෙන් ආමිසයෙන් සංග්‍රහ ලබන්න පුළුවන්. ඒ වගේම තමයි ගැඹුරු ගැඹුරු දහම් කතා, වටිනා වටිනා ගහම් දහම් කතා ආචාර්යයන් වහන්සේ එතකොට අර තමන්ගේ වශයේ ඉන්න ගෝලයට කියලා දෙනවා. මොකද මෛත්‍රී කරුණා තියෙනවනේ. දරුවෙකුට වාගේ. ඒ තමන්ගේ වශයෙන් ඉන්නේ. තමන්ට ජීවිතේ පූජා කරලා උපාධ්‍යයන් ග්‍රහණය කරලා. ඒ නිසා ආචාර්යයන් වහන්සේගේ මේ ආමිසේනොත් ධර්මයේනොත් සංග්‍රහ ලැබලා ඉක්මනටම සම්බුද්ධ ශාසනයේ දියුණුවටපත් වෙනවා. ඒ නිසා කියනවා ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පූජා කරන්න කියලා. ඉතින් ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පාවා දුන්නාම ආචාර්යයන් වහන්සේට තර්ජනය කරන්න පුළුවන් වැරදි වලින් වළක්ව ගන්න පුළුවන් දුර්වච වෙන්නේ නැහැ කීකරු පුද්ගලයෙක් බවට පත් වෙනවා මොකද ආත්ම භාවය පාවා දුන්නාම ආචාර්යයන් වහන්සේ කියන දේ අහන්න ඕනේ ඒ නිසා කීකරු පුද්ගලයෙක් වෙනවා ඉතින් මේ විදිහට නොබෝ කලකින්ම බුද්ධ ශාසනයේ અભිවෘද්ධියටපත් වෙන්න පුළුවන් ආචාර්යයන් වහන්සේට ජීවිතේ පාවා දුන්නා. එහෙම නැති වුණොත් වෙන්නේ ආචාර්යයන් වහන්සේ ධර්මයෙන් සංග්‍රහ කරන්නේ ආමිෂයෙන් සංග්‍රහ කරන්නේ ගැඹුරු ධර්ම උගන්වන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේට දඩුවම් පනවන්න බෑ, වරදි වලින් ඉවත් කරවන්න බෑ. ඉතින් නොබෝ කලකින්ම දුස්සීල වෙලා ශාසනයේ වැරදි මාර්ගයකට වැටෙනවා. මේ මහණුණු ගමම්ම ආචාර්යයන් වහන්සේලා ගුරුවරු අතහැරලා තමන්ගේ අභිමතාරතේහි දායකයොන්ට බණ කියාගෙන වෙනම ශාසන වැඩ පිළිවෙලවල් කරන්න ගියපු අය ගොඩාක් වෙලාවට ජීවිතය විනාශ කරගන්නවා. අපට පේනවා ඉතින් ප්‍රසිද්ධ වෙලා දියුණු වෙනවා වගේ. නමුත් ශාසනය ගොඩාක් පිරිහීමටපත් වෙනවා. එනිසා යෝගාවචරයත් දක්ෂයෙක් වෙන්න ඕනේ ආත්ම භාවය ආචාර්යයන් වහන්සේට පාවා දෙන්නට. එහෙම ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පාවා දුන්නාම චුල්ලපින්න පාතික තිස්ස තෙරුන් වහන්සේගේ අතවැසියෝ වාගේ ශාසනයේ અભිවෘද්ධියටපත් වෙනවා කියන කාරණාව ධර්මයේ සඳහන් වෙනවා විසුද්ධි මාර්ගයේ චුල්ලපින්න පාත තිස්ස ස්වාමීන් වහන්සේගේ අතවැසියෝ උන්වහන්සේ කරා කර්මස්ථාන අරගන්නාව ශිෂ්‍යයෝ තුන්දෙනෙක් ඇවිල්ලා එක ශිෂ්‍යයෙක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රයෝජනයකට කියලා කිව්වොත් මම සියක් පුරුෂ ප්‍රමාණ ඇති ප්‍රතාපයකට ප්‍රපාතයකට පනින්න පසුබට වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අඩි 500ක් විතර සාමාන්‍ය පුරුෂයෙක් අඩි 5ක් විතර උසයිනේ. එතකොට එවැනි පුරුෂයෝ 100ක් කියන්නේ අඩි 500ක් විතර. ප්‍රපාතයකට මම පනින්න පසුබට වෙන්නේ නැහැ කිව්වා වහන්සේගේ ඕමනාවකට කියලා කිව්වොත්. ඒ තරම් ආචාර්යයන් වහන්සේට කීකරුයි කියලා කිව්වේ. අනිත් කෝලයා කියනවා ස්වාමීනි විලුඹෙහි පටන් ගලක් පිට උලලා මුළු සිරුරම ගෙවා දමන්නට මම පසුපට වෙන්නේ නැහැ ඔබ වහන්සේගේ උමනාවකට කියලා කිව්වොත් අනිත් ගෝලයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රයෝජනයකට කියලා වදාළොත් හුස්ම හිර කරගෙන මැරෙන්නත් මම පසුපට වෙන්නේ නැහැ කියලා මේ අවංකවම කිව්වේ ඉතින් මේ චොල්ලපින්න පාතික තිස්ස ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් ඉතින් උන්වහන්සේ මේවා බොරුවට කිව්වා නම් දන්නවනේ. උන්වහන්සේට සිත් බලන්න පුළුවන්නේ. ඉතින් කොහොම හරි උන්වහන්සේ දැනගත්තා මේ අය මේ අවංකවමයි මේ කතාව කිව්වේ. ඒ කියන්නේ අය කාන්තේම මේ අයට මේ බුද්ධ ශාසනයේ පිහිටක් තියෙනවා. මේ අය ඒකාන්තයෙන්ම මේ බුද්ධ ශාසනයේ භව්‍ය පුද්ගලයෝ කියලා බොහෝම මෛත්‍රියෙන් කර්මස්ථාන දේශනා කළා. ඒ තුන් නමම උන්වහන්සේගේ අවවාද අනුශාසනාවල පිහිටලා රහත් භාවයට පත් වුණා. ආචාර්යයන් වහන්සේට ආත්ම භාවය පාවා දීම මෙන්න මේ වාගේ ආනිසංසදායකයි. එහෙමනම් ඔන්න ආචාර්යයන් වහන්සේ නැත්තම් කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන්නේ කවුද? ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ කරා එළඹෙන්නේ කොහොමද? උන්වහන්සේගෙන් කමටහනක් ඉල්ලගන්නේ කොහොමද? ඊළඟට උන්වහන්සේට ආත්ම භාවය පාවා දෙන්නේ කොහොමද කියන කාරණා ටිකම දැන් අපි දන්නවා. ඔය යෝගාවචරයේ කොට අත්‍යවශ්‍ය කාරණා ටිකක්. ඊළඟ එක තමයි පූර්ණ අධිමුක්තිය. පූර්ණ අධිමුක්තිය හා පූර්ණ අධ්‍යාශය කියන කරුණු දෙක. මේකත් දැනගන්න ඕනේ මොකද යෝගාවචරයේක් ඒකාන්තයෙන්ම මේ කරුණු දෙකේ යුක්ත වෙන්න ඕනේ අතීතේ වර්තමානයේ අනාගතේ සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් පසේ බුදු ලෞතුරා බුදු කියන මේ තැන්වලටපත් වෙලා කවුරු හරි සසරින් ගැලවුණා නම් ඒ හැමදෙනාම මේ පූර්ණ අධ්‍යාසයත් පූර්ණ අධිමුක්තියත් කියන காரணා දෙකෙන්මයි ඒ තැන්වලටපත් උනේ. එහෙමනම් ඔන්න ඒකෙන්ම අපට පැහැදිලි වෙනවා යෝගාවචර ජීවිතයකට මේ කරුණු දෙක අත්‍යවශ්‍යයි කියන එක. ඒකෙන් පළවෙනි එක තමයි පූර්ණ අධ්‍යාශය පූර්ණ අධ්‍යාශය පූර්ණ අධ්‍යාශය කියලා කියන්නේ හතරවෙනි පත්‍රිකාව පූර්ණ අධ්‍යාශය කියලා කියන්නේ නෙක්ඛම්ම අධ්‍යාශය පවිවේක අධ්‍යාශය අලෝභ අධ්‍යාශය අදෝස අධ්‍යාශය හා අමෝහ අධ්‍යාශය නිස්සරණ අධ්‍යාශය කියන මේ අධ්‍යාශ හයට එතකොට සෑම යෝගාවචරයේක්ම මෙන්න මේ අධ්‍යාස හයෙන් යුක්ත වෙන්න ඕනේ. දන්නවද? සැනසෙල්ල මැරෙන්නත් ඔය අධ්‍යාස හය තියෙන්න ඕනේ. ඔය අධ්‍යාස හය නැති කෙනාට සැනසෙල්ල මැරෙන්නත් බෑ. බලමුකෝ ඈ. භාවනාව කෙසේ වෙතත් සැනසෙල්ල මැරෙන්නත් බෑ මේ අධ්‍යාස හය නැත්තම්. මහබෝසතාණන් වහන්සේලාත් මේ අධ්‍යාස හයෙන් සමන්වාගත වුණා. පසේ බුදවරුත් එහෙමයි. පසේ බුද්ධ වෙන්නට පෙරම් පුරන උතුමෝ. ඒ වගේම තමයි මේ ශාසනය නිවන් දැකපු හැම උතුමෙක්ම මේ අධ්‍යාස සයෙන් යුක්තව තමයි සංසාරේ පාරමිතා පුරා ආවේ. අපේ සත්පුරුෂ පින්වතුන්ගෙත් මේ අධ්‍යාස ටිකෙන් ටික දියුණු වෙලා තියෙනවා. సంతාන ඇතුලේ. බලන්නකො තම තමන් ගාව නැද්ද කියලා. මේවා ටික ටික දියුණු වෙලා තියෙනවා. දවසක මෙවුවා හොඳට බලවත්ව දියුණු දවසට අපි සසරින් ගැලවෙන තැනට එනවා. මේ සංසාරේ අපි දන් දෙමින් සිල් ගනිමින් භාවනා කරමින් බුද්ධ ශාසනවල මේ ಗುಣපිලිවෙත් පුරමින් යන්නේ මේ අධ්‍යාසය චිත්ත સંතාන තුල දියුණු කරගන්න. ආත්මෙන් ආත්මේ භවයෙන් භවය තමයි මෙව දියුණු වෙන්නේ. පළවෙනි එක නෙක්ඛම්ම අධ්‍යාශය. එතකොට මෙන්න මේ අධ්‍යාශය කියලා කියන්නේ මොකක්ද? අදහස. ඔව් අධ්‍යාශය කියලා කියන්නේ අදහස. දැන් එක එක්කෙනාට එක එක අදහස් තියෙනවානේ. නේද? සමහර අය අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න අදහස් තියෙනවා. සමහර අය අනිත් අය රවටන අදහස් තියෙනවා. සමහර අය එක එක විදිහේ ඉතින් අදහස් උදහස් වන යුක්ත පුද්ගලයෝනේ මේ ලෝකේ ගත්තොත් විඩාකාර අදහස් උදහස් වන යුක්ත පුද්ගලයෝ. එතකොට යෝගාවචරයේක් නිවන් දකින්න යන කෙනෙක් යුක්ත විය යුතු අදහස් හයක් තමයි මේ පූර්ණ අධ්‍යාස කියලා කියන්නේ. දැන් ගහක මම ඉස්සල්ලා කිව්වා වගේම ගහක අරටුව ගහේ පැවැත්මට ගහේ ස්ථීර පැවැත්මට උපකාර වෙනවා වාගේ නිර්වාණ මාර්ගයේ ස්ථීරව පිහිටා සිටින්නට මේ අධ්‍යාසසය උපකාර වෙනවා අරටුවක් නැති ගහක් මුදුන් මුලක් නැති ගහක් පුංචි හුලකටත් බිම දාන්න පුළුවන් ගස් ලැබු ගස් කොට්ට ගස් ඔවා පුංචි හුලකටත් කැන්ද ගස් මොවා පුංචි හුලඟටත් කැඩිලා වැටෙනවා. හැබැයි නුඟ ගස් මේ වගේ ඒවා කවදාවත් මහා ඡන්ද මාරුත හැමුවත් ඒ ගස් ලේසියකට ගැලවෙන්නේ නැහැ. අරටුවයි මුදුන් මුලයි තියෙන හින්දා. අරටුව තියෙන හැම ගහේම මුදුන් මුල තියෙනවා. ඒ නිසා මේ මුදුන් මුල අරටුව තියෙන ගස් සුලි සුලඟකටවත් ලේසියකට ගැලවෙන්නේ නැහැ වාගේ මේ අදහස් හය సంతානයේ තියෙන පුද්ගලයා මොනියම්ම හේතුවක් නිසාවත් කිසිම කාලයකවත් නිවන් මාර්ගයෙන් පහ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ හෝ මතුයම්ම ජීවිතයක හෝ නිවන් මාර්ගයෙන් පහ වෙන්නේ නැහැ. මේ අධ්‍යාසහය චිත්තසංතානේ පුරුදු පුහුණු කළොත්. පළවෙනි එක නෙක්ඛම්ම අදහස. නෙක්ඛම්ම අදහස කියලා කියන්නේ කාමයන් කෙරෙන් බැහැර අදහස. කාමයන් කෙරෙන් බැහැරවීමේ අදහස. යෝගාවචරයෝ කාමයන් කෙරෙන් නික්මෙන අදහස් තියන අය. කාමෙහි දෝෂ දකින අය. නෙක්ඛම්ම අධ්‍යාශය ධාතුව නැමැති මේ අරටුව ස්වසන්තානෙහි යත්තා වූ යෝගාවචරයෝ ගැඹුරු දියේ ගිල්වලා බැඳලා තියෙන සිදුරු නැති ලබු කැට වාගේ. දිය යට තිබෙන තුරු සිදුරු නැති ලබු කැටේ ස්වභාවය තමයි නිතරම උඩ පැත්තට ඇදිලා පවතින එක. දැම්ම ලිහුණු ගමන් ලබු කැටේ ආපහු ජලය උඩට එනවා. ඒ වාගේ මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානයේ තියෙන යෝගාවචරයා ගිහිගේ පස්කම් සැප විඳිමින් හිටියත් අවශ්‍ය ඕනෑම විටක වහාම ධනය හැරදාලා අමුදරුව හැරදාලා ඥාති මිත්‍රාදීන් හැරදාලා රජකම් සිටුකම් පවා අතහැර දාලා නිවන් මගට අවතීර්ණය වෙනවා. ඔන්න දැන් බලන්න ඕනේ අපේ సంతාන තුළ ඔය කියන නෙක්ඛම්ම ධාතුව තියෙනවද කියලා නෙක්ඛම්ම ධාතු සාරය. දැන් අපි අපේ ජීවිතේ පස්කම් සැප විඳිනවා ගිහි යෝගාවචරය හැටියට. එතකොට පස්කම් සැප කියලා කියේ මොකද්ද? ඇස කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ පිනවන පිනවමින් ලබන සැපයට තමයි පස්කම් සැප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පස්කම් සැප විඳින්මින් ගිහි ජීවිතයේ හිටියත් මේ පස්කම් සැප කෙරෙන් නික්මීමේ අදහස නිතරම సంతානය ඇතුලේ තියෙනවා. තේරුණාද? එතකොට අද දානෙකට යන් කියව ටංගාලහා කියනවා. ඇයි අර නිතරම නෙක්ඛම් අධ්‍යාසයට පස්කම් සැප කෙරෙන් මිදීමේ අදහසක් సంతානයේ නිතරම හිත ඇතුලේ තියෙනවා. පස්කම් සැප විඳිනවා. අමුදරුව හදාගෙන ලස්සන පෞල් ජීවිත ගෙවනවා. හැබැයි సంతානයේ ඇතුලේ නිතරම අර පස්කම් සැප අතහැර දැමීමේ අධ්‍යාසය සිතුවිල්ල අර නිවන පැත්තට නැමුණු බර වුණු බව නිතරම තියෙනවා. ඒ නිසා යාලට අද සිල් සමාදන් වෙන්න ඕනේ කියලා සිතක් පහළ වුණොත් අර අත්‍යවශ්‍යම කාරණයක් නැතුව සාමාන්‍ය කාරණා නිසා සිල් සමාදන් නොවී ඉන්නේ නැහැ. මේ නෙක්ඛම්ම ධාතු සාරය තියෙන කෙනා. ඒ සාරය නැති කෙනා තමයි පුංචි පුංචි කාරණාත් හදාගෙන සිල් සමාදන් වෙන්නේ නැහැ, භාවනාවට එන්නේ නැහැ. ඒ දේවල් කරන්නේ මේ නික්කම්ම ධාතු සාරය సంతාණය නැති හින්දා. පැහැදිලි නේද? එතකොට ඕන්න අපි හැමෝගෙම సంతානෙ විශේෂයෙන්ම යෝගාවචරයේක సంతානේ මේ කාමයේ කෙරෙන් නික්මීමේ අදහසක් ලැබු කැටේ වාගේ. දිය යට තියෙන ලැබු කැටේ වාගේ. ඒක අතෙන් ඔබාගෙන ඉන්න තාක්කල් විතරයි යට තියෙන්නේ. හැබැයි ජලය යට තිබ්බත් නිතරම තියෙන්නේ උඩ පැත්තට ඇදිලා. ඒ පැත්තට බර වෙලා. අර කතාවට කියන්නේ කකුලක් තියාගෙන ඉන්නේ එහා පැත්තේ. පස්කම් සැපේ හැම වෙලාවෙම ඉන්නේ එක කකුලක් ඒ පැත්තේ තියාගෙන අනිත් කකුල මේ පැත්තේ තියාගෙන ඉන්නේ. අර පැත්තේ කකුල මිදුණු ගමන්ම මේ පැත්තට පනිනවා. ආන්න එහෙම సంతානයක් යෝගාවචරය පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මැරෙන වෙලාවේ දරුවෝ අතහරින්න බැරි වෙනවා. පස්කම් සැපනේ දරුවෝ කියලා කියන්නේ. ඊළඟට නෝනා මහත්ය අතහරින්න බැරි වෙනවා. ඉඩ කඩන්, ගෙවල්, දොරවල් මේ ඔක්කොම පස්කම් සැපගෙන දෙන වස්තු. ඒතර මේ මේ සැප මනස නිදහස් කරගෙන සැනසille මැරෙන්නවත් බැරි වෙනවා. මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානේ නැති වුණොත්. අතහැරීමේ අදහස හිතේ නැති වුණොත්. එනිසා කොච්චර අය පිරිවරාගෙන හිටියත් කොච්චර සම්පatti පිරිවරාගෙන හිටියත් මොනතරම් දේවල් අයිති කරගෙන හිටියත් හැම වෙලාවෙම ඒවා කෙරෙන් මිදීමේ සිතක් ඇතුවම තමයි වාසය කරන්න ඕනේ. ඒක පුරුදු පුහුණු කළොත් සංසාරේ කොතනක උපන්නත් අපට ඒ ලැබෙන දේවල් අතහරින්න පුළුවන්. අපි අර ආශිර්වාද කරනකොටත් කියන්නේ දෙවියන් අතර මිනිසුන් අතර අග්‍රගන්නේ සැප සම්පත් ලැබමින් ඒ ලැබූ වස්තුවේ තෘෂ්ණාවසයෙන් මුලා නොවි ආකාශ ගංගාවක් මිහිතලයට හැරෙවා වගේ අතරක් නැතුව මහදම් දෙමින් සිල් ගුණ සමාධි ගුණ ප්‍රඥා ගුණ පුරමින් පාරමී පුරන්න ලැබේවා කියලා. මේන්න මේ නෙක්ඛම්ම ධාතු సంతානෙ පිහිටන්න කියලා කියන්නේ. මොනතරම් සැප සම්පත් සංසාරේ ලැබුණත් ඒ වාට තෘෂ්ණාවසියෙන් ඇලිලා ඒ වගේ මුලා වෙන්න හොඳ නැහැ. මුලා නොවෙන්න ඕනේ අපි. ඒකට මේ නෙක්ඛම්ම ධාතුව సంతානේ හොඳට වඩන්න ඕනේ. ඒක වඩන්න නම් මොකද කරන්න ඕනේ? කාමයේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. නෙක්ඛම්මේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. අල්ලා ගැනීමේ ආදීනවත් අතහැරීමේ ආනිසංසත් අල්ලාගත්තු දේ පිළිබඳ ඇති වෙන දුකත් එය අතහැරීම තුළ ලැබෙන සැනසෙල්ලක් කියන මේ සැප දෙක මෙනෙහි කරන්න ඕනේ. ඒ සැප දෙක මෙනෙහි කරනකොට නිතරම චිත්තසංතාන අතහැරීමේ පැත්තට බර වෙනවා. මහබෝසත් මහා ජනක රජතුමාට අමගස් දෙකක් දැකීමෙන් රජය හැර පැවිදි විය හැකි වූයේ එතුමා කෙරෙහි මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානයේ තිබුණා. අහලා තියෙනවද මහා ජනක රජුරුවන්ගේ කතාව? යෝගාවචරයට හරි හොඳයි ඒක. මුල් කෑල්ල හරි දිගයි. මහා ජනක රජතුමා රාජ්‍ය සම්පත් ලබන කෑල්ල ටිකක් දිගයි. මම ඒ නිසා ඒ කෑල්ල කියන්නේ දිග කතාවකින් පස්සේ මේ මහා ජනක රජුරවන්ට රාජ්‍ය සම්පත් ලැබෙනවා. රජකමටපත් වෙනවා. අහලා ඇති මං හිතන්නේ අර මගුල් උයනේ නැවෙන් පැනලා ගිහිල්ලා මගුල් උයනේ බුදියගෙන ඉන්නකොට එදවස රජ්ජුරුව මැරිලා අර රතේ සරසන ඇවිල්ලා පෙරවි බමුණ කකුල් දෙක පොරවලා ඉන්නකෙන් පැත්තෙන් කකුල් දෙක පැත්තෙන් රෙද්ද උස්සලා බලනකොට අර කකුල් දෙකේ තිබු මහා පුරුෂ ලක්ෂණ ලකුණු ටික දැකලා ඉතින් හිතුවා මෙයා මුළු දඹදිව තලයටම අගරජ වෙන්න සුදුසුයි කියලා ඒ වෙලේම රාජ්‍ය සම්පත්තියටපත් උනානේ. මම එතනින් පටන් ගන්නම්. ඒ කාලේ මිනිස්සුන්ට පරමායුෂ අවුරුදු 10000ක්. ඔය මහාජනක රජුරුව රජ වුණු කාලේ manuss ලෝකේ ආයුෂ අවුරුදු 10000ක්. ඉතින් මේ මහාජනක රජුරුව මහ බෝසතාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ රාජ සම්පත්තියටපත් වෙලා සීවලී කියන විසවක් තමයි අගමෙහිසිය වෙලා හිටියේ. තව විසෝවරු 100ක් හිටියය ප්‍රධාන කරගෙන. ඉතින් මහත් වූ සැප සම්පත් ඇතුව කප්රුක් පහළ වෙලා සියලු සැප සම්පත් ඇතුව සක්විති රජ කෙනෙක් වාගේ තමයි රාජ්‍ය සැප සම්පත් අනුභව කළේ. මෙහෙම කාලයක් යනකොට අවුරුදු 7000ක් විතර ගෙවිලා ගියාට පස්සේ අවුරුදු 7000ක් විතර ගෙවිලා ගියාට පස්සේ දෙයක් උයනට යනකොට එක අමගහක් දැක්කා ඒකේ අතු කැඩිලා ඊළඟට සමහර අතු කපලා ඊළඟට සමහර වගේ කොළ අර ගල් ගහලා පොළු ගහලා කොළ තැලිලා කැඩිලා ගහ වනසලා දාලා දැකලා තින්නේ දොය අර අඹ පළ හටගත්තු ගස්වලට පොළු ගහලා මිනිස්සු අඹටේ කඩන් ගියාම නිකන් ගහ නාටු ගහනවා ගල් ගහලා පොළු ගහලා ගහ පතුරු ගහලා අතු කපලා ඉතින් සමහර අතු කඩන් වැටිලා මෙහෙම ගහ සම්පූර්ණ විනාශ වෙලා ඊළඟට තව ටික දුරක් යනකොට දැක්කා එක අඹ ගහක් බොහොම ලස්සනට දලු දාලා කොළ හැදිලා බොහොම ලස්සනට ඒ අඹ ගහ තියෙනවා. ඒ වෙලාවේ මේ මහා ජනක රජුරෝ බමුණගෙන් අහනවා පෙරේ බමුණගෙන් අර අඹ ගහ අරෙහිම විනාශ වෙලා තියෙන්නත් මේ අමගහ මෙහෙම තරුණව ලස්සනට තියෙන්නත් හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ බමුණා කියනවා ස්වාමීනි අර ගහේ අර අමගහ පළ හටගත්තු ගහක්. ඒ ගහේ පළ හටගත්තු හින්දා ඒ ගහට සත්තු ආවා. ඊළඟට මිනිස්සු ආවා, ගම්දරුවෝ ආවා. ඉතින් ඒ අය සමහර අය අතු කඩාගෙන ගියා. සමහර අය අතු අග තියෙන අඹ කඩා ගන්න බැරි හින්දා අතු පිටින් කැපුවා. සමහර අය ගල් ගැහුවා, සමහර අය පොළු ගැහුවා. ඉතින් අතුරු කිලි කොළ දලු ඔක්කොම ඒක නිසා විනාශ වුණා. ඉතින් මෙහෙම මිනිස්සු ඒ අඹ ගහ ගාවට ඇවිල්ලා මේ විදිහට ඒ අඹපල හටගත්තු නිසා ඒ ගහ මෙහෙම විනාශ වුණා. මේ ලස්සනට තියෙන ගහේ ස්වාමිනි තාම අඹපල හට අරගෙන නැහැ. අඹපල හට නොගත්ත නිසා ඒ ගහ ලස්සනට තියෙනවා. මේ වෙලාවේ මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානයේ තියෙන මහබෝසතාණන් වහන්සේට මේ මහා ජනක රජුරෝ කල්පනා කළා මම මේ විසෝවරු ඇමතිවරු සිව්වන සෙනග රාජ සැප සම්පත් මාලිගා උයම් පොකුණු මේවා ඔක්කොම පිරිවරාගෙන ඉන්නවා මේ ඔක්කොම පිරිවරාගෙන ඉන්න නිසා දවසක මම විනාශ වෙනවා මේ අමගහ වාගේ මම දවසක දුකටපත් වෙනවා. දවසක මම මැරිලා ගිහිල්ලා සතර අපායක උපදිනවා මෙව්වා හින්දා. මේ රජ සැප සම්පත් නිසා. හැබැයි මේ හැමදේම අතහැර දාලා තවුස් දමින් මහාන වෙලා පාත්‍ර සිවුරු අරගෙන ගයක් ගයක් ගාන පින්න පාති ගිහලා වනවදුලක සැනසille ජීවත් වෙන්න තිබ්බොත් හැමදේම අතහැර දාලා මට සැනසille මෙලවත් ඉන්න පුළුවන්. මං විනාශ වෙන්නේ නැහැ. මෙහෙම කල්පනා වුණා. උයනට යන ගමන නවත්තලා ආපහු මාලිගාවට ගොඩ වෙලා ඉහළම මාලිගාවේ ඉහළම තලයට ගිහිල්ලා සිරියහනේ බද්ධ පරයන්කයක් බඳගෙන භාවනා කළා. සත් මාසයක්ම උඩුමහලෙන් බිමට බැස්සේ නැහැ රජුරෝ. සත් මාසයක්ම. ඉතින් සීවලී බිසවත් අනිත් බිසෝවරුත් ඒ වගේම මහා ඇමති ඇතුළු මේ හැමදෙනා රජ්ජුරුවන්ට උපස්ථාන කළා රජ්ජුරුව භාවනා කළා බිමට බහින්න නැතුව සත් මාසයක්ම භාවනා කළා ඒ වෙලාවේ රටවැසියෝන්ට මේක ආරංචි වෙලා දැන් රාජ්‍ය ਵਿਚාරන්න නඩු ਵਿਚාරන්න රජ්ජුරුව නැහැ සත් මාසයක්ම උඩුමහන්තලේ රජ්ජුරුව භාවනා තවුස්දන් රකින්නවා ඉතින් ඒ වෙලාවේ මහජන එකතු වෙලා මහා කෝලහලයක් කළා. ඉතින් රජුරවන්ට මේක ආරංචි වුණා. ඉතින් ඒ වෙලාවෙත් රජුරව හිතුවා කවදද මම මේ සියලු රජ සැප සම්පත් ටික අතහැර දාලා පාත්‍රක් සිවුරක් අරගෙන මහන වෙලා ගයක් ගයක් ගානේ පින්න පාත කරගෙන සැනසille ජීවත් වෙන්නේ කියලා කල්පනා කළා. ඒ වෙලාවෙත් පුදුම සතුටක් සැනසෙල්ලක් ඇති වුණා. ඒ සිතුවිල්ල කල්පනා වෙනකොටත්. ඒ පාර රජ්ජුරුව කාටත් හොරා පාත්‍රේ කුස් සිවුරකුත් ගෙන්නගෙන හිස මුඩු කරලා අර රජ ඇඳුම් උනා තියලා සිවුරු පොරවගෙන උඩුමහන්තලේ ඉඳලා පල්ලෙහැට බැස්සා. බහිනකොට සීවලී විසවයි අර අනෙත් විසවරු සිය දෙනයි රජ්ජුරුවන්ට උපස්ථාන කරන්න ඉනිපෙලේ උඩට නගිනවා පඩිපෙලේ. එතකොට පල්ලහැට වඩින ස්වාමින් වහන්සේ දැක්කහම අඳුර ගන්න බැරි වුණා. අඳුර ගන්න බැරි වෙලා හිතුවා රජ්ජුරුවන්ට උපදෙස් දෙන්න එන පසේ බුදු කෙනෙක්වත් වෙන්න ඇති ශ්‍රමණෙක් වෙන්න ඇති කියලා ඉනිපෙළේදීම වන්දනා කරලා මෙයාලා උඩට ගියා. ගිහින් බලනකොට රජ්ජරුවන්ගේ රාජාභරණ විතරයි රජ්ජරුව නෑ තේරුම් ගත්තා රජ්ජරුව තමයි මහන විසින් මේ ඉනිපෙළෙන් බැහැලා ගියේ කියලා. ඒ වෙලාවේ සීවලී බිසව ඇතුළු බිසෝවරු අඬමින් වැළපෙමින් ආපස්සේ දෝගෙන ගිහිලා රාජාංගනේදී රජ්ජරුවන්ව අර ස්වාමින් වහන්සේ තවුස්තුමාව අල්ලගෙන තවස්තුමා ගාව වැඳ වැටුණා. අඬ අඬ යන්න එපා යන්න එපා කියලා ඉතින් මහා ඇමතිවරු ඇතුළු රජ පිරිසම ඇවිල්ලා ඇඬුවා. නමුත් මහජනක රජුරෝ නැවතුනේ නැහැ. තමන් මේ ලැබපු උත්තම පැවිද්දේ ඇති සැප සම්පත් සිහිපත් කරමින් සියලු රාජ්‍ය සැප සම්පත් මහා ඇමතිතුමාටත් විසවටත් පාවා දීලා නික්මුණා නුවරින්. ඒ වෙලාවේ සීවලී විසව ඇහුවා ඔබතුමා නැති මේ රාජ සැප සම්පත් වලින් මට වැඩක් නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? එහෙනම් නුඹත් මහාන වෙන්නයි කිව්වා. ඒ වෙලාවේ විසවත් කෙස් රව මේ රවුල් කෙස් බාලා හිස මුඩු කරලා සිවුරක් පොරවගෙන පාත්‍රයකුත් අරගෙන මහා ජනක රජුරුවන් පිටිපස්සේ ආවා. මෙහෙම නුවරින් නික්මිලා ටික දුරක් යනකොට බල්ලෙක් මස්ව දැල්ලක් අරගෙන දුවගෙන ආවා. ඒ එනකොට පිටිපස්සෙන් මේ මස්ව දැල්ලා අයිති මිනිස්සුත් පන්නගෙන ආවා බල්ලගෙන් අර කන්න උයන්න ගෙනාපු එකක් බල්ලා හොරකම් කරගෙන අරගෙන යනවා. ඒතර මිනිස්සුන්ට බයෙන් මේ මහබෝසතාණන් වහන්සේ ඉස්සරහේ මස්වැදැල්ල දාලා බල්ලා යන්නට ගියා. ඒ වෙලාවේ මහා ජනක තාපසතුමා බැලුවා මේකට අයිතිකාරයෙක් කවුරුවත් නැහැ. මේක පාංශුකූලයක්. ඒ නිසා මේක කැපසරුපෝ භෝජනයක් කියලා මේ බල්ලෙක් එල්ලගෙන ආපු එක පාත්‍රාවට දාගෙන ගහක් යටට වෙලා ඉඳගෙන අමාවක් වාගේ වැළඳුවා. ඒ වෙලාවේ බිසව කිව්වා ස්වාමීනි මේ රජවරුන්ට සුදුසු නැහැ ওই විදිහට බල්ලෙක් කටෙන් එල්ලගෙන ආපු මේ මහමග දාලා ගියපු භෝජනයක් වළඳන්න. ඒ වෙලාවේ මහාජනක රජුරෝ කිව්වා මේක කවුද ගෙනාවේ කියලා නෙවෙයි වටින්නේ මේක කැපද නැද්ද කියලා විතරයි වටින්නේ මේක කැප නිසා මේක පැවිද්දන්ට සුදුසුයි කියලා වැළඳුවා. දැන් විසවත් පිටිපස්සෙන් එනවා රජුරුවෝ දැන් යනවා. ඉතින් ඒ වෙලාවේ රජුරෝ කිව්වා ඔබ මම් පිටිපස්සෙන් එන්න එපා. මිනිස්සු අපි දෙන්න දිහා බලලා අකුසල් කරගයි. ඒ නිසා ඔබ මම් පස්සෙන් එන්න එපා. ඔබ ආපස්සේ යන්නයි කියලා. ඒත් බිසවට මහා ජනක රජුරෝ අතහරින්න බෑ. ඉතින් අඩාඩා ඒ පිටිපස්සෙන් එනවා. ඒ වෙලාවේ එක පුංචි දරුවෙක් එක අතකට එක වලල්ලක් දාගෙන අනිත් අතේ වලලු දෙකක් දාගෙන අත් දෙක හොලවනවා. දැකලා තිනේ නේද? වලලු දාගෙන අත් හොලව හොලව ඉන්නේ. එක අතක වලලු සද්දෙට ඇහෙනවා අනිත් අතේ වලලු සද්දේ ඇහෙන්නේ ඒ වෙලාවේ මහබෝසතාණන් වහන්සේ මේ දැරිවි ගාවට ගිහිල්ලා ඇහුවා එකාතක වලලු හඩන්නත් හඩ ඇහෙන්නත් අනිත් අතේ වලලු හඩ නොහැසෙන්නත් හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ මේ දැරිවිය කියනවා මේ අතේ වලලු දෙකක් තියෙන හින්දා අත් හොලවනකොට සෙල්ලම් කරනකොට ඒ අතෙන් හඩ එනවා. මේ අතේ එක වලල්ලක් තියෙන හින්දා ඒකෙන් හඩ එන්නේ නැහැ. මේ දැරිවේ කියනවා මහරජතුමනි නුඹ මහාන වෙලත් මේ විසෝන් වහන්සේත් එක්ක මේ යන ඉන්න එක ඒ තරම් හොබින්නේ නෑ නේද කියලා. මේ වෙලාවේ මහාජනක රජුරෝ කල්පනා කරනවා මේ පුංචි දැරවියත් මට මේ විදිහට කියනවා. එනිසා විසෝන් වහන්සේට කියනවා මට නිඳා කරන්න නැතුව ඔබ ආපහු යන්න මම පස්සේ එන්න එපා මට තනියෙන් මේ ගමන යන්න දෙන්න කියලා. නමුත් විසෝන් වහන්සේ ඒත් අඬ අඬ අතාරින්නේ නැහැ පිටිපස්සෙන් එනවා. මෙහෙම ටික දුරක් යනකොට තවත් තැනක දැන් මේ බලන්න මේ ධර්මය උන්වහන්සේලා සබහා දහමෙන් අවබෝධ කරගන්න හැටි. තව ටික දුරක් යනකොට එක දුනුවායේ ඊතල සුද්ධ කරනවා. ඊතල සුද්ධ කරන්නේ අර ඊතලේ සුද්ධ කර කර තනි ඇහැකට තියලා ඊතලේ කෙලින්ද කියලා බලනවා. ඇහක් පියලානේ හොම් බලන්නේ ඊතලේ කෙලින්ද කියලා. රජ්ජුරුව ළඟට ගිහිල්ලා ඇහුවා ඇයි ඔබ එක ඇහක් පියාගෙන මේක බලන්නේ කියලා. ඒ වෙලාවේ මේ දුනුආයා කියනවා ස්වාමීනි මේ ඇස් දෙකෙන්ම බැලුවට ඊතලේ ඇදකුද පේන්නේ නැහැ. ඊතලේ ඇදද නැද්ද කියලා හරියටම පේන්නේ එක ඇහැකින් බැලුවොත්. ඉතින් ඒ වෙලාවෙත් රජ්ජුරුව කල්පනා කරනවා එහෙමනම් මේ මහාන වෙලා මේ දෙන්න පිරිවරාගෙන දෙන්නෙක් ඉන්න තැනක කවදාවත් ඇදකුද පේන්නේ නැහැ. තනියෙන්ම හිටියොත් තමයි මගේ సంతානේ ඇදකුද ටික මට පේන්නේ කියලා එවෙලෙත් බිසෝන් වහන්සේට කියනවා මාව දාලා ආපහු යන්නේ කියලා. ඉතින් ඒත් බිසෝන් වහන්සේ යන්නේ නැහැ පිටිපස්සෙන් එනවා මේ සීවලේ බිසව. ටික දුරක් යනකොට එක තැනක හීතන පඳුරක් දැකලා ඒ හීතන පඳුර ගලවලා අරගෙන ඒ හීතන පඳුර දෙකට කඩලා මහජනක තාපසතුමා කියනවා මේ හීතන පඳුර ආපහු එකට කරන්න බෑ යම් මේකින් මේ හීතන පඳුර ආපහු එකට කළත් ඔබටත් මටත් ආයස් මේ ජීවිතේ කවදාවත් එකට වෙන්න බෑ ඉතින් මේ කාර්යය නිසා මාව දාලා යන්න කියලා කිව්වහම සීවලී බිසවට දුක දරා ගන්න බැරුව සිහි මුර්ජා වෙලා වැටෙනවා. සිහි මුර්ජා වෙලා වැටුණු ගමන් ආය වතුර යන්න ගියේ නැහැ. මහජනක රජුරෝ ඒ අවස්ථාව අරගෙන එහෙම්මම විසව එහෙම්මම මහ පාරේ දාලා කැලේට පැනලා උන්වහන්සේ කැලේ මැද්දෙන් හිමාල වනාන්තරයටම ගියා යන්නේ. ආය විසව ගැන හෙව්වේ නැහැ. අයි සිහිය ගත්තොත් ආයෙත් පස්සෙන් එනවනේ. නිසා සිහි මුරුජා වුණු අවස්ථාවෙන් වනයේට වැදිලා හිමාල වනාන්තරයට ගිහිල්ලා අවුරුදු 3000ක් උග්‍ර තපස් රැකලා ධානාභිඥා උපදවාගෙන බඹලොව වැළියා. පිටිපස්සෙන් ආපු අමාත්‍යවරු විසවුන් වහන්සේ මහපාරේ සිහිමුර්ජා වෙලා වැටිලා ඉන්නවා දැකලා විසවුන් වහන්සේට වතුරේ හැලා සිහිය අරගෙන විසවුන් වහන්සේ කරුණ ਵਿਚාරුවට පස්සේ අය මහබෝසතාණන් වහන්සේ ගියපු තැනක් හොයාගන්න නැති වුණා. ඒ වෙලාවේ වැළපිලා උන්වහන්සේ වෙන් වුණු තැන චෛත්‍යයක් බැඳලා ඊළඟට අර දුනු ආයගෙන් අර ධර්මයේ අහපු තැන චෛත්‍යයක් බැඳලා ඊළඟට අර පුංචි දැරිවියගෙන් ධර්මයේ ඉගෙන ගත්තු තැන චෛත්‍යයක් බැඳලා ඊට පස්සේ ඒ අතරදී ඔය මහජනක රජුරෝ නික්මිලා තපසට යන බව ආරංචි වෙලා තව තාපසවරු දෙන්නෙක් ඇවිල්ලා අවවාද අනුශාසනා කළා. ඒ තැන් දෙකේමත් චෛත්‍ය බැඳලා සීවලේ බිසවුන් වහන්සේවට අප උපස්ථාන කරලා පුද පූජා පවත්වලා මගුල් උයනේ ගිහිල්ලා එයත් මහාන වුණා. මහාන වෙලා එයත් අවුරුදු 3000ක් තවුස් දම් රැකලා එයත් සුගති පරායනේ වුණා. එතකොට මේ මහබෝසතාණන් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඔය සීවලේ බිසව කියලා කියන්නේ කවුද? මේ අසෝදරා දේවින් වහන්සේ. අර පුංචි දැරිවිය කියලා කියන්නේ කේමා දකුණස්සවෝනෝ දකුණත් අග්‍රශ්‍රාවිකාවෝනෝ කේමා මහරහත් දෙරණින් වහන්සේ. ඊළඟට අර දුනුආය කියලා කිව්වේ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් මව්පිය දෙන්න අද මව්පිය දෙන්නමයි ඉතින් මේ විදිහට ජාතක කතාව ගලපලා උන්වහන්සේ දේශනා කළා. අපේ පින්වත්නි මෙතනින් අපට තේරුම් ගන්න තියෙන දේ තමයි බලන්නර නික්කම්ම ධාතු සාරය సంతානයේ තිබු නිසා අමගස් දෙක ඇති වුණා ධර්මයේ තේරුම් ගන්න. අර ඊතලයේ ඇහැ තියලා බලන එක ඇති වුණා කාමයේ අතහරින්න. කාමයට එක්ක එකට ඉඳීම තුලම ප්‍රශ්න ඇති වෙන්නේ කාමයේ අතහැරීම තුල හුදකලා වීම තුල ප්‍රශ්න නෑ කියන මේ ධර්මතාවය තේරුම් ගන්න. ඒක ඇති වුණා. අර වලලු දෙක හෙල්ලෙන කාරණාව ඇති වුණා. තේරුණා. ධර්මයේ තේරුම් ගන්න. එනිසා මේ සබහා දහම තුල දකින බොහෝ දේවල් තුලින් අපට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ආදීනව දකින්න පුළුවන් මේ නික්කම්ම ධාතු සාරය තිබ්බොත්. නැත්තම් ලෙඩෙක් මහල්ලෙක් මලමිනිහක් පැවිදිරුවක් කොච්චර දැක්කත් කාමයට කලකිරিলা නෙක්ඛම්මයට සිත බර වෙන්නේ නැහැ. මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානේ දියුණු වෙලා තිබෙන්නේ නැත්තම්. මේක ඒකාත්මික වෙන එකක් නෙවෙයි ඈ. ඒ කියන්නේ හැමෝම මහාන වෙන්නේ නැත්තේ. මේක සංසාරේ භවයෙන් භවය භවයෙන් භවය පුරුදු පුහුණු කරගෙන යන්න ඕන එකක්. හැමෝටම භාවනා කරන්න දෙන්න හිතෙන්නේ නැහනේ. හැමෝටම දන් දෙන්න හිතෙන්නේ නැහනේ. මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානේ ඒ ඒ තරමට තමයි කෙනා කෙනාගේ වැඩිලා තියෙන්නේ. සමහර අයට දන් දෙන්න සිද්ධ වෙනවා. සමහර අයට දන් දුන්නට සිල් ගන්න ඉන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දවසක් තිස්සේ කාමයේ අතහැරලා ඇස් පිනවන්නේ නැතුව, කම් පිනවන්නේ නැතුව, ඒ කියන්නේ දරු මුණුබුරොත් එක්ක විනෝද වෙමින් අර ගිහි ජීවිතේ කරන ඇස් කන්නාස් පිනවමින් ඉන්න වැඩ කටයුතු ටික මොහොතකට දාලා එක දවසක්වත් ඒ වගේන් නික්මලා සිල් සමාදන් වෙලා පන්සලක ඉන්න බෑ. ඒ ඉන්න බැරි යාළගේ දෝෂයක් නෙවෙයි. එයාලා මේ సంతානේ මේ නෙක්ඛම්ම ධාතු සාරය වැඩිලා තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ තමන් හම්බ කරගත්තු කාම වස්තුවක් වියපැහැදම් කරලා දන් දෙන්න පුළුවන් යාලට. හැබැයි ඒව අතහැරලා බොහෝ වෙලාවක් ඉන්න තරම් මේක දිනු වෙලා නැහැ. ඒක දිනු වුණු කෙනාට පුළුවන් බොහෝ වෙලාවක් ඒක අතහැරලා ඉන්න. ඊළඟට සමහර අයට දන් දෙන්නත් පුළුවන්, සිල් ගන්නත් පුළුවන්, අතහැරලා ඉන්නත් පුළුවන්. ඕකේ ආදීනව මෙනෙහි කරලා ඕකෙන් සදහටම මිදෙන්න ඕනේ කියන සිත පහළ වෙන්නේ නැහැ. එහෙම කෙනාට භාවනා කරන්න හිතෙන්නේ නැහැ. දැන් මේ කාමයන්ගේ ආදීනව පිරීලා තියෙන්නේ. එනිසා මේ සංසාර භව ගමනේ කොතනක උපන්නත් මොන ජීවිතයේ උපන්නත් මේ කියන පස්චස්කන්ධය ලැබිලා මේ ඇසකරනාසිය පිනවමින් ඉඳීම තුලම මේ සංසාරේ අප්‍රමාණ දුකක් කියලා තේරුම් අරගෙන කොහොම හරි මේ සසරින් එතර වෙන්න ඕනේ උපදින එක නවත්තන්න ඕනේ කියලා හැමෝටම සිත් පහළ වෙන්නේ නැහැ. නේද? ඒ සිත පහළ වුණොත්නේ නිවන් දකින්න භාවනා කරන්න ඕනේ කියලා හිතෙන්නේ. ඒකට අර සිල් සමාදන් වෙනවටත් වඩා මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානේ තියෙන්න ඕනේ. සමහර අය මේක අතහරින්න කියලා හිතන්නවත් කැමති නැහැ. එහෙම එකක් තියෙනවානේ. දැන් සමහර වෙලාවට වස්තුව නැති වෙයි, දරුවෝ නැති වෙයි, නෝනා මැරෙයි, මහත්තයා මැරෙයි, දරුවෝ මැරෙයි, අම්මා මැරෙයි, තාත්තා මැරෙයි කියන මේ වචනවත් කියන්න කැමති නැහැ. වට අව කැපෙන වචන කියනවා. කටවද්ද ගන්න එපා කියනවා. ඒ මොකද මේ වාගේ අතහැරීම, මේ වාගේ නැතිවීම, මේ වාගේ වෙනස් වීම, මේ වාගේ අනිත්‍ය, මේ වාගේ විපරිණාමය හිතන්නවත් බෑ මනසට. තේරුණාද? ඒ කියන්නේ නෙක්ඛම්ම ධාතු සාරය වැඩිලා නැහැ හදවතේ. එමනම් මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානේ භවයෙන් භවය දියුණු කරගෙන ආපු අයට තමයි දන් දෙන්නත් පුළුවන්. යලට යම් කාලයක් මුළු ජීවිතේම අතාරින්න බැරි වුණත් මුළු ජීවිතේම නෙක්ඛම්මය පුරුදු කරලා කාමයෙන් නෛෂ්ක්‍රම්‍ය කරලා මුළු ජීවිතේම පැවිදි ජීවිතයක් ගෙවන්න බැරි වුණත් එයාට යම් කාලයක් මේ කාමයෙන් නෛෂ්ක්‍රම්‍ය කරලා ඉන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක්. යම් කාලයක් කරෙන්න පුළුවන්. දවසක් දෙකක් තුනක් එමින්නවා. සමහර අය සති භාවනාවලට යනවා. සමහර අය දවස් 10 භාවනාවලට, දවස් 45 භාවනාවලට. එයාලට පුළුවන් මේ කාමයේ අතහැරලා එපමණ කාලයක් ඉන්න. තේරුණාද? ඒ సంతාන දියුණු වෙච්ච අය. එවනම් මෙන්න මේ නෙක්ඛම්ම ධාතු సంతහානේ අපේ තියනවද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ මේ නෙක්ඛම්ම ධාතු සාරය ඔබේ ඔබේ సంతහානේ තියෙනවා නම් යම් පමණට දියුණු වෙලා ඒ කියන්නේ ඔබ කවදාවත් මේ ජීවිතේවත් මතු යම්ම ජීවිතයකවත් නිවන් මගින් බැහැර වෙන්නේ නැහැ කියන කාරණාවයි අම්මලාගේ సంతහානේ තියෙනවද ඔක හ්ම් යම් පමණකට තියෙනවා. දැන් මේ සාක්කයක් කිව්වේ. ඔයාලාට දැන් දැන් සල්ලි වලින් ඇස් කන්නාස් දින පිනවන්න පුළුවන්. දිගාම 100ක් වියදම් කරලා මේ ඇස් දෙක පිනවන්න පුළුවන් ඔයාලට. ඒකෙන් කන් දෙක පිනවන්න පුළුවන්, ශරීරය පිනවන්න, දිව පිනවන්න පුළුවන්. එතකොට ඒ පිනවන්න තියෙන බව අතහැරලා ඒකෙන් නයිස්ක්‍රම්‍ය කරලා ඒක වියදම් කරලා සම්බුද්ධ ශාසනයට දානයක් දෙනවා. අසරණයෙකුට දානයක් දෙනවා. ඒ කියන්නේම අර කියන වස්තුව කාමය මුළු කාමයේ යම් කොටසක් හරි අතහරින්න ඒකෙන් නයිස්ක්‍රම්‍ය කරන්න ඒක නොවිඳ ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය රුපියලක්වත් දන් දෙන්න බැරි මිනිස්සුන්ට ඕකනේ තියෙන ප්‍රශ්නේ. එයාලාට රුපියලක් දන් දෙනකොටත් එක දිරමක් දන් දෙනකොටත් හිතෙනවා මේක තිබ්බොත් පොඩි එකාට ටොපියක් හරි අරන් දීලා පොඩි එකා ටොපිය කන එක දිහා බලලා මගේ ඇස් දෙක පිනව ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇස් දෙක පිනවීමේ ආසාව. ඒක අතහරින්න බෑ නෑ. මං මේ ඇස් දෙක පිනවන්නේ නෑ. ඒ කාමය මං අතහරිනවා. අතහැරලා ඒ ධර්මෙන් මම ආරාම පූජාවක් කරනවා. නැත්තම් දන් හැන්දක් හදනවා. නැත්තම් දාන දෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. එක ඇපල් ගෙඩියක් අරන් පූජා කරනවා. කියන මානසික මට්ටමට එන්නේ නැහැ. දැක්කද? එහෙමනම් එහෙම Tamanට මේ කාමයේ විඳින්න තියෙන අවස්ථාවක් අතහැර දාලා ඒක කැප කරලා ඒකෙන් නයිස් ක්‍රම්‍ය කරලා ඔයාලා දානයක් දෙනවා කියන්නේ නෙක්ඛම්ම දාස సంతානිය තියනවා කියන එක. එහෙනම් සංසාරේ දාණයෙන් බැහැර වෙන්නේ නැහැ ඔයාලා. දන්නවද? මේ ජීවිතේ විතරක් නෙමෙයි මතු යම්ම ජීවිතයක උපන්නත් දන් දෙන එකෙන් බැහැර වෙන්නේ නැහැ. මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානයේ හින්දා. ඒ වගේම තමයි ගොඩක් අයට නිවාඩු දවසේ දරුවොත් එක්ක ඉන්න ඕනේ. දරුවොත් එක්ක කාලය ගත කරන්න ඕනේ. ඒ අයියේ දරුවොත් එක්ක ඉන්නකොට ඇස් දෙක පිනවන්න පුළුවන්, කන් දෙක පිනවන්න පුළුවන්, මේ ශරීරය පිනවන්න පුළුවන්, මේ ඇස් කන් නාස් දිව ශරීර මේ ඔක්කොම පිනවන්න පුළුවන් දරු පැටව එක්ක සතුටින් ඉන්නකොට. ඊළඟට සමහර වෙලාවට විනෝද වෙනකට යන්න ඕනේ. කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ. නැත්නම් හෝටලයකට මොනවා හරි කෑමකට යන්න ඕනේ. ඉතින් මේ වාගේ ජීවිතේ පිනවන්න ආස හිතෙනවා නිවාඩු දවසට. නිවාඩු දවසට පැය භාගයක් හරි එහෙම නැත්නම් අඩුම වරුවක් හරි පැය දෙක තුනක් හරි ඒක අතහැර දාලා ඇවිල්ලා සීලයක පිහිටන්න පුළුවන් නම් අපේ මහත්තයා ඒ කියන්නේ ලකූණෙක් කම්ම ධාතු සාරයක් సంతානේ තියෙනවා කියන එක. එහෙම පුළුවන් කෙනාට. හොඳේ. දැන් ওই gedara නිකම්ම ඈනුන් ඇර ඇර ඉන්න කට්ටියකුත් ඉන්නවනේ. කිසිම වැඩක් නැතුව. වයසක ගොඩාක් වයසක කට්ටිය ඉන්නවා. ඉතින් gedara හිටියත් කරන්න දෙයක් නැහැ. දරුවන්ගෙන් යැපෙන්නේ. ඉතින් gedara යේලි කැම ටික උයලා දෙන්නේ, දරුවෝ කැම ටික උයලා දෙන්නේ. ඉතින් කාලෙදී මොහක් හරි කරමින් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් අර එහෙම කෙනෙක් පන්සලට එමයි මොනවාම හරි කරන්න තියෙන කෙනෙක් පන්සලට එමයි අතර ලොකු වෙනසක් තියෙනවා. තේරුණාද? එතකොට මොනවාම හරි කරන්න තියෙද්දි ඒ දේ අතහැරලා සිල් සමාදන් වෙන්න එනවා කියන කාරණාව ලොකු නෙක්කම්ම ධාතු සාරයක් චිත්තසංතානේ තියෙන්නේ. ඒ නිසා දැන් අපේ පින්වතුන්ගේ సంతාන තුල ඒ සාරය තියෙනවා නම් සංසාරේ කවදාවත් සීලයෙන් පහ වෙන්නේ නැහැ. මේ ජීවිතෙත් මතු ජීවිතෙත් මේ සාරය సంతානයේ තියෙනවා නම් අද ඔයාලට මේ ජීවිතේ ඒක අතහරින්න පුළුවන් නම් අතහැරලා එහෙම යම් කාලයක් ඉන්න පුළුවන් නම් ඒක සතුටෙන්ම කරන්න පුළුවන් නම් සතුටෙන් කරන්න පුළුවන් වෙන්නේ సంతානයේ තිබ්බොත් විතරයි තේරුණාද? දැන් ඉස්කෝලේ සිල් සමාදන් වෙනකොට සමහරවිට අපි සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඇයි අනිවාර්යෙන් නීතියට සිල් සමාදන් වෙන්නේ. නීතියක් දාන හැමෝම සිල් සමාදන් වෙන්න ඕනේ සක් එකට ඉස්කෝලේ. ඉතින් එතකොට පහවදාට ගුටි කන්න වෙයි කියන බයෙන් ගිහින් සිල් සමාදා. ඒතර සතුටෙන් නෙමෙයි ඉන්නේ. ඒ ඇයි? නෙක්ඛම්ම ධාතු සාරය సంతානෙ නැති නිසා. හැබැයි సంతානෙ තියෙන දරුවෝ එහෙම නෙමෙයි හරි සතුටෙන් එදා සිල් දවස ගත කරනවා යාලා. අම්මලත් එක්ක ගෙදරට වෙලා හුරතල් වෙවි විනෝද වෙවි ඉන්නවට වඩා එයා හරි සතුටෙන් පන්සලේ ඉන්න කාලෙත් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ సంతානෙ මේ නෙක්ඛම්ම ධාතු සාරය තියෙනවා. එනිසා අම්මලා සිල් සමාදන් වෙලා ඉන්නේ ඔයාලා සිල් සමාදන් වෙලා ඉන්නේ සතුටෙන්ම නම් ඒ කියන්නේ නික්කම්ම ධාතු සාරේ තියෙනවා මේ කාරණේ අයි දන්නවද මේ ආය ආය කියන්නේ ඒ කියන්නේ සංසාරේ නිවන් ගමනින් සීලයෙන් පහ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් ටංගාලා සාක්කිමේ ඒ වගේම තමයි සංසාරේ දුක මේ ජීවිතේ තේරෙනවා නම් ඔයාලට සංසාරේ දුක මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කවුරු හරි කියපු නිසා නෙවෙයි. කවුරු හරි බල කරපු නිසාත් නෙවෙයි. ඔයාලටම මේ සංසාරය ගැන කලකිරිලා මේ සංසාරය ගැන පුංචි හරි ආදීනවයක් මනසට දැකලා කොහොම හරි මේ සසරින් ගැලවෙන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියන සිතුවිල්ල సంతානිය තුලින් ආවනම් අධ්‍යාත්මය තුලින්ම ඒ කියන්නේ මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානිය තියනවා කියන එක. එහෙනම් කවදාවත් නිවන් මගින් ඔයාලා පහ වෙන්නේ නැහැ. දවසක අපි කියමු මතු අනාගත ශාසනයකයි නිවන් දකින්න තියෙන්නේ කියලා නියම වෙලා. එතකොට ඔය දෑ අතරතුර ධර්මයේ නැති තැනක උපන්නා කියලා. ඒ ධර්මයේ නැති තැනක උපන්නත් ඔයාලා අර ලබු කැට වගේ තමයි එතන ඉන්නේ. තේරුණාද? මොනියම්ම හෝ දෙයක් ලෝකයේ තුලින් සිද්ධියක් ඉදිරිපත් වුණොත් අර මහා ජනක රජුරෝ අමගස් දැක්කා වාගේ තංගාල ඔයාලා කාමයේ කෙරෙන් නික්මිලා මේ නිර්වාණ මාර්ගයට විමුක්ති මාර්ගයට අවතීර්ණ වෙනවා. මහා බෝසත්වරු එහෙමනේ. එනිසා මේ ලෝකය තුලින් ධර්මයේ දකින්න එක පුළුවන් වෙන්නේ මේ නෙක්ඛම්ම ධාතු සාරය సంతානයේ තියෙන අයට. දරුවෝ තුන්දෙනෙක්, පුංචි දරුවෝ තුන්දෙනෙක් මේ උඩ වැඩ ඉන්නකොට දැකපු එකක් මේ පාරේ පොඩි දරුවෝ තුන් දෙනෙක් බයිසිකල් පදිනවා චුට්ටි දරුවෝ තුන් දෙනෙක් එතන හිටපෝ ලොකු දරුවටයි ලොකු කිව්වට චුට්ටිම දරුවෝ පොඩි අර චූටි සයිකල් පදින්නේ දෙන්නෙකුට සයිකල් තිබ්බා එක්කෙනෙකුට තිබ්බේ අර කකුලෙන් එක කකුලක් තියාගෙන අර කකුලෙන් ගහ ගහ ඉස්සරහට පදින එකක් තිබ්බ එක ප්ලාස්ටික් වලින් හදපු එකක් එතකොට දැන් මේ ලොකු ළමයයි පොඩි ළමයයි දෙන්න අය දැක්කහම තේරෙනවා මේකම පවුලේ සහෝදරයෝ තුන්දෙනෙක් කියලා. පුස් සයිකල් පදිනවා. අර පොඩි සයිකල්, චූටි සයිකල්, ඒ චූටි සයිකල් පදිනවා. අර එක මැද ළමයා අරක තල්ලු කරගෙන පිටිපස්සේ යනවා. මේ දවස් ගාණක් ඕක දැක්කා අපි හැන්දෑවට. දැන් එතකොට හරි අසාධාරණයක් දැක්කා. අර ළමයි දෙන්නට සයිකලේ තියෙනවා. මේ මධ්‍යම ළමයාට සයිකලේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මායි ස්වාමීන් වහන්සේ කතා කරන එක හරි අර ළමයාට කොච්චර අපිටත් එහෙම දැනিলা තියෙනවා සමහරවිට මට හොඳ කාර් එකක් නැහැ යාළුවාට හොඳ කාර් එකක් තියෙනවා රිමෝට් එකෙන් වැඩ කරන කාර් එකක් මට තියෙන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් කාර් එකක් එතකොට අරක දිහා බලාගෙන දුක් වෙනවා දැන් ඒක හරි අසාධාරණයක් වගේ දැනෙනවා දුකක් දැනෙනවා හදවතට ඒ සිද්ධිය මතක් වුණා ඒතර ඒ සිද්ධිය මතක් වෙලා දැන් මේ දරුවටත් අර ළමයි තුන් දෙනා දෙන්න ඉස්සරහින් යනවා සයික. මෙයාට එච්චර වේගෙන් යන්න බෑනේ කකුලෙන් ගහගා මෙයා පිටිපස්සේ යනවා. අර ළමයි දෙන්න සයිකලෙ දෙන්නෙත් නෑ මෙයාට. දැන් දවස් දෙක තුනක් ඕක වුණා. දවස් දෙකක් විතර. ඊට පස්සේ අපි කල්පනා කළා මේක හරි අසාධාරණයක් නේද? ඉතින් හරි හොඳ නෑනේ කියලා. ඊට පස්සේ දවසක අර ලොකු ළමයා අර ප්ලාස්ටික් මෙව එක අරගෙන අර දවස් ගාණක් බයිසිකලේ පැදපු නැති මද්දුම ළමයාට අර ලොකු ළමයාගේ සයිකලේ දුන්නා. දීලා අර ලොකු ළමයා අරක පදිනවා අර ළමයි ලොකු පොඩි ළමයයි මධ්‍යම ළමයයි දෙන්න බයිසිකලේ පදින. දැන් අපටත් හරි සතුටුයි. දැන් මෙයාලා මේක දුන්නනේ. දැන් අර අසාධාරණ මෙතන අපිටත් දුකක් තිබ්බ අසාධාරණයක් තිබ්බ මේක හරි හොඳ නෑ කියලා. නමුත් දැන් අපටත් සතුටුයි. හැබැයි ටික වෙලාවයි රවුන්ඩ් කීපයයි ගියේ. රවුන්ඩ් දෙකක් නැත්තම් තුනක් යන්නේ නැති හරියටම අර පැත්තෙන් තාත්තාගේ ළමයන් ගියේ. සුත් කවරේ සුද්දෙක් මං හිතන්නේ තාත්තාව. තාත්තා එනකොටම අර මත්තුම ළමයා මෙහෙම පාරේ රවුම ගන්නකොටම බයිසිකලෙන් වැටුණා. ඊට පස්සේ තාත්තා මං හිතන්නේ ඇහුන්නේ නැහැ අපට වනේල් වහර නිසා. නමුත් හයියෙන් සැර කරලා බයිසිකල එහෙම්ම තියදී අර ළමයා ඇද්දගෙන ගියා. අර මත්තුම ළමයා දැන් මායේ සංසේ කතා වුණා දැන් බලන්න මේ කර්ම ශක්තිය කියන එක. මෙයාගේ එකම පවුලේ අයියලා නංගිලා මල්ලිලා වෙලා උපන්නත් අර මද්දුම ළමයාට අර පුංචි අනිත් ළමයි දෙන්නා වාගේ සයිකලේ පදින්න පින් තිබ්බේ නැහැ. ඒ නිසා අර ළමයි දෙන්නාට හිතුනේම නැහැ මේ ළමයාට සයිකලේ දෙන්න ඕනේ කියලා. මොන යම්ම හේතුවක් නිසා හෝ මෙයාට අර ප්ලාස්ටික් කරත්තෙම තමයි දවස් ගාණක්ම පදින්න හම්බුනේ. හැබැයි දැන් අර ලොකු ළමයාට පොන්චි හරි අනුකම්පාවක් ඇති වෙලා දැන් මේ සයිකලේ දුන්නාට පස්සේ තාත්තා ඉස්සරහම වැටුණානේ. දැන් තාත්තම නීතියක් දානවා සයිකලේ අල්ලන්නවත් එපා කියලා. බලන්න කර්ම ශක්තිය. ඊට පස්සේ ආපහු අර ලොකු ළමයායි පොඩි ළමයායි සයිකල් දෙක පැදගෙන තාත්තා පිටිපස්සෙන් ගියා. අරයා තාත්තා ඇදගෙන ගියා. බලන්න කර්ම ශක්තිය. පින නැති එක. ඉතින් බලන්න මේ සිද්ධිය දැකලා අපට මේ කර්මය පිළිබඳ ලොකු කාරණාවක්. පතම්මාය සාසයේ කර්ම ශක්තිය පිළිබඳ ලොකු ධර්ම සාකච්ඡාවක් කළා වෙලේ වෙලාවේ. කියන්නේ මේ සිද්ධිය දැකලා අපට හිතාගන්න බැරි විදිහේ මහා දහම් කාරණා ගොඩක් මතක් වුණා. ඉතින් ධර්මයේ දන්න හින්දා අපි මටයි සාසයට ලොකු ධර්ම කාරණා ගොඩක් සාකච්ඡාවට ආවා. බලන්න මේ සබහා දහම දැක්කහම මේ සිද්ධි තුලින් ලොකු ධර්ම කාරණා අවබෝධ කරගන්න පුළුවන්. මේ ලෝකේ කොතනකවත් අසාධාරණී කියලා එකක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ ਸਰව සාධාරණේ විතරමයි. කර්මය හරියටම කිසි කෙනෙකුට අසාධාරණයක් නොකර කර්මය හරියටම සාධාරණීට කරනවා නේද කියලා අපට තේරුණා. අර දවස් දෙකක් තුනක් අපට ඇති වුණු අදහස වැරදි කියලා තේරුණා. අර ළමයාට බයිස්කලේ නොදෙන එක අසාධාරණයි කියලා අපි හිතුවනේ. ඒක වැරදි නේද මේක ਸਰව සාධාරණයි නේද කියන කාරණේ තේරුණා. අන්න ධර්ම කාරණයක් තේරුණා. මම මේ උදාහරණයක් කිව්වේ මේ වාගේ මේ නික්කම්ම ධාතු සාරයේ సంతානයේ තිබ්බොත් ඒ කෙනාට මේ සබහ දහමේ පුංචි සිද්ධියක් ඇති කාමයේ අතහැරලා නිවන් දකින්නට එනිසා යෝගාවචර අපි හැමෝම මේ නික්කම්ම ධාතු සාරය సంతානය ඇති කරගන්න ඕනේ. හොඳයි මොනවා හරි අහන්න තියෙනවද? ප්‍රමෝහයේ යුගස්තෝ තියෙනවා. ඒ වගේ කෙලෙන්නේ තදන්නේට අනුව මෙවැනි ඒ වගේ යන්න ජානනයට මේ ඉන්දෙන්සි මොන අරමුණේ ඒ යෝග ආරම්භ ඒක ආරම්භ වෙනවා සම්මන යෝග ආරම්භ වෙනවා ධ්‍යාන උපදවන එකක් එතකොට ඒ ධ්‍යාන නිර්වාණ අපේක්ෂාවෙන් උපදවන ධ්‍යාන නෙවෙයි ඒ නිසා මේ ධ්‍යානවල ශක්තිය ගොඩක් හීනයි නමුත් ඒ ධ්‍යාන බලයෙන් බඹලෝ එහෙම යන්න පුළුවන් බ්‍රහ්මයාත් එක්ක එකතු වෙන්න කියලා එයාලා ධ්‍යාන වඩනවා ඉතින් එවැනි තැන්වල යෝග කර්ම කළොත් ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. සමහර තැන්වල ඉතින් මානසික සැනසෙල්ලට යෝග කර්ම කරනවා. එවැනි තැන්වල මනසේ සැනසෙල්ල මෙලෝ වශයෙන් හදාගන්න පුළුවන්. සමහර වගේ ප්‍රාණයාමාදී නොයෙක් යෝග කර්ම තුලින් එයාලා ලෙඩ හොඳ කරන්න, ඊළඟට ලෙඩ හොඳ වෙන්න, ඒ වගේ නොයෙක් නොයෙක් කර්මනෝසෙත් යෝග කර්ම කරනවා. එතකොට මේ මොන අරමුණටද යෝග කර්ම කරන්නේ? ඒ අරමුණට එයාලගේ යෝග කර්මය පවතිනවා. එතකොට එවැනි තැන්වලට ගිහිම තුළ කුසල් පිරෙනවා අර ධ්‍යාන ආදී කියන්නේ එයාලත් මේ නීවරණ ධර්ම යටපත් කරලා ධ්‍යාන ඉපදුවොත් සිතේ රාග දේශ මොහ උපදින්න දෙන්නේ නැතුව මොනවා හරි අරමුණක සිත පිහිටවාගෙන සමාධිය වැඩුවොත් එයාලටත් කුසල් පිරෙනවා. හැබැයි එයාලගේ කුසලයේ හැම වෙලාවෙම පරාමට්ටයි අපරාමට්ට නැහැ පරාමට්ටයි පරාමට්ට කියලා කියන්නේ තෘෂ්ණාවෙනුයි දෘෂ්ටියෙනුයි මිශ්‍ර වෙලා තියෙන අපිරිසුදු වෙලා තියෙන්නේ එයාලා හැම වෙලාවෙම යෝග කර්ම කරන්නේ මොකක් හරි එකක් බලාපොරොත්තු වෙන. සියල්ල අතහරින්න නෙවෙයි. ඒ නිසා එක්කෝ බ්‍රහ්ම ලෝක යන්න, එහෙම නැත්නම් මොනවා හරි ලෙඩ හොඳ කරන්න ආදි වශයෙන් නැත්නම් මොනවා හරි අර වෘත පහල කරගන්න, චක්‍ර පහල කරගන්න, ඒ වගේ මොනවා හරි අරමුණකින්. ඒ නිසා තෘෂ්ණාවෙන් හැම වෙලාවෙම එයාලගේ යෝග කර්මය මිශ්‍රයි. ඒ වගේම තමයි දෘෂ්ටියෙන් මිශ්‍රයි. කියන්නේ මිච්ඡා දෘෂ්ටියෙන් හැම වෙලාවෙම සමන්වාගතයි. ඒ නිසා එයාලගේ යෝග කර්මය ਸਰව සම්පූර්ණ පිරිසිදු නැහැ අපි මෑණියෝ. ඒකක්වත් නිවන් පිණිස සසරින් එතර වීම පිණිස පවතින්නේ නැහැ. අපේ මේ සම්බුද්ධ ශාසනය මොනවා හරි යෝග කර්මයක් කරනවා නම් ඒක තමයි නිවන් පිණිස පවතින්නේ. ඒ වගේ කුසල් පිරෙනවා සමහර. හැබැයි ඒ කුසල් බලගතු නැහැ. බලගත නැත්තේ ඇයි ඒ තෘෂ්ණාවෙන් හා දෘෂ්ටියෙන් මිශ්‍ර හින්දා. දෘෂ්ටියක් නෙතේන භාවනා කළා මෙවුවා කරලා බ්‍රහ්මයාට එකතු වෙන්න පුළුවන් මේ ආදි වශයෙන් දෘෂ්ටියක් තියෙනවා. දැන් අපිටත් තියෙනවා දෘෂ්ටියක් ආත්ම දිට්ඨිය තියෙනවා. හැබැයි අපි මේ භාවනා කරනකොට ඒ ආත්ම දිට්ඨියෙන් වෙන් වෙන්නයි අපි භාවනා කරන්නේ. ත්‍රිලක්ෂණ අවබෝධ කරගෙන නිවන් දකින්නනේ බුදුසසුනේ භාවනා කරන්නේ. හැබැයි දැන් බුදුසසුනේත් ඔය ආරමුණු වලින් භාවනා කරන අයත් ඉන්නවා ඈ. දෘෂ්ටියෙන් තෘෂ්ණාවෙන් දෙකෙන්ම මිශ්‍ර වෙලා බුදුසසුනේ භාවනා කරන අයත් ඉන්නවා. එයාලගේත් කුසලේ අර නිවන් පතාගෙන භාවනා කරන කෙනාගේ තරම් මහත්ඵල මහානිසංස නැහැ. නිවන් පතාගෙනම තමයි අපි භාවනා කරන්න ඕනේ. හොඳයි ඉතින් එහෙමනම් අද දවසෙත් අපේ සත්පුරුෂ මව්පියවරු හැමදෙනා වටිනා දහම් කාරණා කීපයක් ජීවිතයට එකතු කරගත්තා. මේ උතුම් දහම් කාරණා ජීවිතයට සමීප කළේ ඒ තුල වටිනා අර්ථ සිද්ධියක් ජීවිතයට එකතු කරගන්න මේ දේශනා කරපු සියලුම කාරණා ටික මතක තියාගන්න නෙවෙයි යෝනේ මේ සම්පූර්ණ දේශනාව තුලින් ඔබේ ජීවිතේට යෝගාවචර ජීවිතේට සමත විපස්සනා භාවනාවට ගත යුතු වටිනා උපදේශ කීපයක් තියෙනවා. අන්නේ උපදේශ කීපය තමයි ජීවිතයට එකතු කරගන්න ඕනේ. මම හැම වෙලාවෙම කියලා තියෙනවා බණ අහනවා කියන්නේ මැණික් ගරනවා වාගේ වැඩක්. ඉතින් මෙහෙම ගරාගෙන ගරාගෙන යනකොට තමයි වටිනා වටිනා මැණික් මුණ ගැහෙන්නේ. ඒ වාගේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යනකොට අපේ ජීවිතෙත් එක ගලප ගන්න වටිනා දහම් කාරණා අපට මුණ ගැහෙනවා. අපේ සමහර වෙලාවට දෝෂ අපේ අනුපහඩු මේ ධර්ම දේශනාවලට දේශවන් යොමාගෙන ඉන්නකොට අපට අහු වෙනවා අන්න එවැනි අවස්ථාවලේ අනුපහඩු නිවැරදි කරගන්නත් ජීවිතයට ගලප ගන්න හම්බෙන වටිනා දහම් කාරණා දහම් අර්ථ උපදේශ ජීවිතයට ගලප ගන්නත් තමයි අපි දක්ෂ වෙන්න ඕනේ ගත දවසෙත් එවැනි වටිනා කරුණු කාරණා රාශියක් සමන්ගේ භාවනා ජීවිතයට යෝගාවචර ජීවිතයට අපේ පින්වතුන්ට එකතු වෙන්න ඇති. ඉතින් අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ජනිත කරගත් උතුම් කුසල් ධර්මයන්ගේ ආනුභාවයෙන් අපේ මේ සත්පුරුෂ යෝගාවචර මෞපිය දෝදරු හැමදෙනාටම නිදුක්ව නිරෝගීව පාරමිතා පුරාගෙන අමා මහ නිවනින්ම සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ රැස් කරගත් උතුම් කුසල් බලෙන් අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤා සිරි ලොකු ස්වාමින් වහන්සේටත් අපේ ගෞරවනීය මණ්ඩලගිරිය ස්වාමින් වහන්සේටත් සියලුම මහ සගරුවනටත් නිදුකින් පාරමිතා පුරා අපටත් කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙලා අමා මහ නිවන් පුරමේ බුදු පෙරහැරීම වඩින්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එවැගේම අපේ පින්වත් සභාපති මහත්මයා ඇතුළු මේ දායක මණ්ඩලයේ සත්පුරුෂ හැම දෙනාටමත් මේ පින්බිය පවත්වන්නට නං අයුරෙන් උදා උපකාර කරන සත්පුරුෂ හැමදෙනාටමත් මේ උතුම් කුසල් ඒකාන්තයෙන්ම සැනසෙල්ල පිණසම නිවන පිණසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි හැදුවැඩුව අපේ මව්පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් පවුල්වල හැමෝටම සැනසෙන්න නිවෙන්න මේ උතුම් කුසල් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමු. හදලා වදලා මිය පරලව ගියපු මව්පියවරු, ඥාතිවරු, ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ මේ කවුරු හෝ පින් බලාපොරොත්තුෙන් ඇත්නම් අද අපි මේ සිදු කරපු පින් ඒ හැම දෙනා අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේ සසර සුවපත් වේවා, සැනසේවා, නිවේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමු. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයට ලෝවැසි ජනතාවටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් නිවෙන්ට සැනසෙන්න මේ කුසල් උපකාර වේවා කියලා අපි පින් දෙමු. දැන් අපේ සත්පුරුෂ හැමෝටම මේ බුදු පෙරහැරේ අමා මහ නිවන දක්වා මත නොහැර සුඛ ප්‍රතිපදාවකින් ඉක්මනින් නොවැරදීම ය아가න්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කර කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ජතු සෝපන්තිස්